ඉතින් මේ සඳහා අපි ඉස්සරහින් කියාගත්තේ පොදු මාතෘකා වශයෙන් චුල්ල වේදාල සූත්‍රයයි මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේම සඳහන් වෙන සූත්‍රයක්. මේක සර්වචන් වහන්සේගේ නවංග තත්තු ශාසනයේ වේදල්ල කියන ව්‍යාකරණ ගැඹුරු කොටස් ධර්ම කාරණා සාකච්ඡා කරන කොටහටයි වැටෙන්නේ සර්වඥ භාෂිතයක් වශයෙන් මේක සඳහන් වුණාට සිද්ධිය වෙන්නේ වෙන තාලයකටයි සිද්ධ වෙන්නේ සර්වඥාස්ගේ ශ්‍රාවක දෙපලක් අතර සිද්ධ වෙන සාකච්ඡාවක් ස්වරූපෙටයි නමුත් ඒක සාකච්ඡා සිද්ධ වෙන සර්වඥාස්ගේ ස්වාධීන වෛශේෂය නමුත් සාකච්ඡා පස්සේ සර්වඥාසට වාර්තා කරාට පස්සේ ਸਰවඥාගෙන කානුමත කිරීම නිසා මේක ਸਰවඥ භාෂිතක් පාටපත් වෙලා තියෙනවා. එනවා මේක චුල වේදාල්ල කියලා සඳහන් කරලා තියෙනවා. ඉති ඉස්සලා තියෙන මහා වේදාල්ල සූත්‍රයේ ඒ වගේදී සඳහන් වෙන්නේ මේ බණ භාවනා කරලා තම තමන්ගේ ස්ථාවරය තිතිය ලබාගත් ඇත්තෝ ඒ දේවල් ඒ මට්ටමට ආපු නැති අයගේ දැන ගැනීම පිණිස වශයෙන් හෝ නැත්නම් තම තමන්ගේ දැනගැනීම පිළිබඳයෙන් හෝ තව කෙනෙකුට sannivedanaya කිරීමේ අනියම් ක්‍රමයක් විදිහට සාකච්ඡාවට භාජනය කරනවා. මාතෘකාව සුද්ධ ධර්මතාවයක් විදිහට ප්‍රශ්නක් නගනවා. ඒකට අනික් කෙනා උත්තර දෙනවා. ආනේ විදිහට ආධුනිකයන්ට ඉතර ගෝචර වෙන්නේ නැහැ. නමුත් ආධුනිකයන්ට මේක කරුණු සාබැලීම සඳහා ගණ්ටිපදයක් වෙනවා. නිකන් සද්දකෝෂයක් වගේ වෙනවා. ඕන වෙනකොට අවල් පදේ අන්නර සූත්‍රයේ මේව සාකච්ඡා කරලා තියෙනවා කිව්වොත් ඒක පෙන්නලා දෙනවා ගැඹුරක්. ඉතින් ඒ අනුව මේ වේදල්ල සූත්‍ර නිත්‍ය භාවනායේදී නැත්තන්ගේ රසමස උලක් වෙලා තියෙනවා එදා ඉඳලාම. මේක බලහන් යනකොට මේ සූත්‍රෙක පේන තියෙනවා. ඉතින් මෙතන පසුබිම් වෙලා තියෙන්නේ වරක් අමුසමි වශයෙන් හිටපු ධම්මදින්නා උපාසකම්මයි විසාක උපාසකතුමයි පසුව සම්මදින්න මහා රහත්තරණියක් වඩත් විසාක උපාසක බවටත්පත් වෙලා ඒ දෙන්න අතර යන සාකච්ඡාවක් විදිහට. ඒ වෙනතම විසාක උපාසකතුමා ධම්මදින්නාට රේණාංශයේ තියෙන දැනුම උකහා බැලීම සඳහා කරන කෙනහිල්ලක් කියලා කියනවා. හරස් ප්‍රශ්න සිල්ලක් කියලා කියනවා. ඒ අර පැරණි තිබුණු සම්බන්ධතාවයෙන් වෙන දෙයක්. ඉතින් මෙහෙම අපි ලෞකික වශයෙන් මේ කර්ත නැගුවට ධම්මදින්නාව අපේ වාසනාවට රහත්තරණයක් වෙලා ඉන්න උපාසක විශාකතුමා අනාගාමී උපාසකතුමෙක් වෙලා ඉන්නවා. ඒ නිසා මේ දුර්ල අතර එහෙම නිකන් අල්ලාහ සල්ලාහ කතාවක් නෙවෙයි යන්නේ ව්‍යාකරණයක්මයි. ව්‍යාකරණයක් හා වේදල්යක්මයි යන්නේ. ඉතින් යනුව පළවෙනියෙන් දැකලා අහනවා මේ උපාදානස්කන්ධ සක්කාය දිට්ඨියට බලපාන සක්කායට බලපාන උපාදානස්කන්ධ. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර වශයෙන් බහුලව ශාසනයේ සඳහන් වෙන පස්සාකාර වූ අල්ලා ගන්න අපි අනත්තම් බැඳෙන්න බලපාන කාරණා පහ විස්තර වෙනවා. ඊට පස්සේ උපාදාන වශයෙන් වල්ලා ගන්න. ඊට පස්සේ සක්කාය කියලා කියන්නේ මොකද්ද? අපි නිතරම හැම දෙයකටම මූලය වශයෙන් සලකලා එතන ඉඳලා තමයි බලන්නේ කරන්නේ මනින්නේ අන්නේ මූල කුඤ්ඤේ මොකද්ද කියලා අහනකොට ඒ පංච උපාදානස්කන්ධම තමයි සක්කාය වෙන්නේ. ඒ සක්කායට හේතුව සක්කාය ඇතිවෙන්න හේතුව නැත්තම් මේ තණ්හා සංසාරයේ දිගටිකට යන්න ලාටුව වෙන්නේ මොකද්ද කියලා අහනකොට ගිය පාර අපි ඉස්සරහට ගත්තේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් විස්තර වශයෙන් විස්තර කරන තණ්හාව. ඒ මේ සර්වච්ඡ දේශනාවේ ධම්මචක්කපාසන සූත්‍රයේම සඳහන් කරලා තියෙන තණ්හාව තමයි තනි කාරණා වශයෙන් පෙන්නන්නේ. දැන් මෙතනදී ඒ මෙතනදිත් එහෙමයි ධම්මචක්කපාසන සූත්‍රයේත් එහෙමයි. ඒ තණ්හාව අතුයිති වශයෙන් තුනට බෙදලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් අපි ගිය පතියේ 18 වෙනිදා අගෝස්තු 1 ඉතිපත් කරගත්තා. අද ඊගා ප්‍රශ්නේ අහනවා මේ සක්කාය නිරෝධය මේ කියන පංච උපාදානස්කන්ධේ නිරෝධය කොහොමද ਸਰවඥ ශාසනය කෙනෙක් මේ තීරුම් කරගන්නේ කියලා. මේ අහන්නේ විසාක පාදකතුමා ධම්මදින්නා රහත්තරණින් වහන්සේගේ. එතකොට ඒ ධම්මදින රහත්තරණින් වහන්සේ විසාක පාසකතුමාට ආමන්ත්‍රණය කරලා කියනවා යෝතස්සායේව තණ්හාය. ඔය කලින් කියාපු තණ්හාවම. එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තියෙන තණ්හාවම අශේෂ විරාග නිරෝධෝ. ශේෂ නොකොට ත්‍රියක් නොතබා රාගයෙන් තොරව අශේෂ විරාග නිරුද්ධ වෙනවා. ඡාග ත්‍යාගවන්ත වෙනවා. පරිනිස්සග්ග අධහැර දානවා. අනාලයෝ ආලය හැරපනවා. මුත්‍ති මිදෙනවා. ඒක තමයි මේ සක්කායි නිරෝධය කියලා සඳහන් කරන්නේ. ඉතින් මේක උත්කෘෂ්ඨ අර්ථයෙන් මේ සඳහන් කරන්නේ නිවනයි. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය තුන්වෙනි නිරෝධ සත්‍යයි. ඉතින් නිවන අපි බලාපොරොත්තු වෙනා වූ උත්කෘෂ්ඨාර්ථයෙන් ගන්නකොට හුඟ දෙනෙකුට ඒකට කවුරු සම්ප්‍රයුක්ත බයක් පහළ වෙනවා ඒක වටිනවා. ඒ අපි බලාපොරොත්තු වෙන පරමාර්ථ વિશે ගෞරව සම්ප්‍රයුක්ත බයක්. ඉතින් මේ ගෞරව සම්ප්‍රයුක්ත බය නරක දෙයක වෙලාවකුත් තියෙනවා. ඒ වෙලාවට බයලජ්ජා පහළ වෙනවා මේක මට කරගන්න බැරි වෙයි කිය. ආන්නේ විදිහට පහළ වීම කෙලස් පරිස පුද්ගලයන්ගේ වැඩි අපි මේකට නුසුදුසු අපි කොහොමද මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කියලා නිවන කියන එක තුරින් දුරවන් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට එයාලට අර මේ බොහොම සාන්ද්‍ර ආහාර කන්න බැරියත් අnder බාගෙට දිරවපු ආහාර දෙනවා. ලෙඩ තනීප වේගෙන එනකොටයි පොඩි පැට පොඩි දරුවන්ට. අන්න ඒ වගේ මේ පරමාර්ථ වශයෙන් දක්වන මේ Nirodhaය ඒ ඒ ක්ෂණ වශයෙන් එහෙම නැත්නම් මේ ජීවිතේ ගත කරන වෙලාවේදී භාවනා කරන වෙලාවේදී මෙන්න මේ මේ තැන්වලදී Tamanට අත්දක ගන්න පුළුවන්. ඒ අත්දැකීමෙන් දෙන්න දෙන්න බහුල වෙනවා නම් අවසානයේ ওই කියන Nirodhaයට අපි යනවා. ඒක නිසා මේ අතරමඟ ගමනේදී අපි යන්න හදන පරමාර්ථයේ ලක්ෂණ වශයෙන් නිරෝධ ලක්ෂණය වශයෙන් කොහොමද දැක ගන්න පුළුවන් කියනකොට ඒ නිරෝධ සත්‍ය කියලා කියන පරමාර්ථයට වඩා යෙදී ගත කර නැත්නම් ඒකෙන් ලොකු පණක් වෙනවා ලේ උනනවා. ඉතින් ඒක නිසා මේ පංච උපාදානස්කන්ධයන් વિશેයි තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් කියන තණ්හාව අශේෂ වශයෙන් ඇති උනා ශේෂ කරලා හෝ කමන්නේ විරාගයක් පහළ වෙන්නේ කොහොමද? නිරෝධයක් පහළ වෙන්නේ කොහොමද? ඒක පිළිබඳව අපි ත්‍යාගවන්ත වෙනවා කියන ඡාගය අපි මේ කරගෙන යන දවසේ භාවනා වැඩ පිළිවෙල කොහොමද සාධාරණීකරණය වෙන්නේ? පටිනිස්සග්ග කියන එක කොහොමද හැර දැමීම සිද්ධ වෙන්නේ? මුත්‍ත්‍රි කියන එකේ මිදීම කොහොමද සිදු වෙන්නේ? ඒ වගේම අනාලයෝ කියන එක ආලය හැරපීම සිදු වෙන්නේ කොහොමද කියලාක සාකච්ඡා කිරීම තමයි කාලීන දේශනා වශයෙන් කියන්නේ. නමුත් අපි මතක තියාගන්න මේකෙන් අදහස් කරන්නේ ඒකේ උත්කෘෂ්ඨම ඵලය නම් නිරෝධ සත්‍යයයි. ඉතින් අපි මේ භාවනා පරියන්කයකට යෑම භාවනා පරියන්කයකදී සාර්ථක භාවය එහෙම නැත්නම් පර සක්මනකට යෑම සක්මනකදී තියෙන සාර්ථක භාවය තුල ඔය ත්‍යාගවන්තකම පටිනිස්සග්ගය ආලේ හැරපීම මිදීම සීත නොකොට විරාගයේ කෙරෙන්නේ කිරීමට කොහොමද පෙළඹෙන්නේ කියන එක සාකච්ඡා කරලා බැලුවොත් මේ මූල ධර්ම වශයෙන් මේක තමයි පිළිගන්නේ නමුත් අපි ක්‍රියාවත් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි දැන් මේ වගේ තැනකට එන්න වගේ භාවනා මධ්‍යස්ථානට එන්න සෑහෙන තම තමන්ට අයිති සප සම්පත් රාශියක් හැම කෙනාටම අතාරිනවා. ඒ අතහැරලා ඉවරලා ඒක දඬුවමක් වශයෙන් උත් නෙවෙයි මේක කරන්නේ. නැත්නම් කාගවත් විධානයකට හෝ ආදායම් බද්ධ නිදාසෙන්ට නෙවෙයි කරන්නේ. ඒ කරන්නේ <clears throat> මේ ආපු හැම කෙනාම තම තමන්ගේම කුසල ඡන්දේ තම තමන්ගේම ශ්‍රද්ධාවෙන් ඒ දේ පවර ගන්නවා. සමාදාන් වෙනවා පටව ගන්නවා. ඉතින් ඒකවල තියෙනනේ සෑහෙන ත්‍යාගවන්තකමක්. ඉතින් ඒ ත්‍යාගවන්තකම නැතිකම නැත්නම් ඒකේ නැතිකමේ තියෙන ආදීනව පේනවා. මේ වගේ තරන්ට එන්න අපි කරන නැවත නැති වුණොත් ආයෙ ඒක ලබා ගන්න ඕ මුලදී කරපු කැපකිරීම කවදාකවත් අමතක කරන්න අරකයි. ඒක භික්ෂුවකගෙන හැම වෙලාවෙම මතක තියාගන්න කියන විශාල විභූෂණ සරසිරි මොකක් නැතත් සිවුර ඉල්ලන වෙලාවේදී කියන වාක්‍ය සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය හිමං කාදාවං ගත ගහිත්වා පබ්බාජේත මම්බන්ති කියලා ශීල දුක් ගවන් කිරීම සඳහා සබ්බ දුක්ඛ නිසා නිබ්බාන සත්‍ය කරණා නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මගේ ඇතේ තියෙන මේ කහට රිවුර අරගෙන අනේ මාව පැවිදි කරන්නයි කියලා ඉල්ලුවේ අපේක්ෂකයම. ඒ වගේ තමයි ආරාමිකයෙකු පාසක කෙනෙක් වුණත් ඇවිල්ලා මෙහෙට එන්නේ ඉල්ලීමක් කරලා. එනකෙ එන්නේ කියලා ආපු කෙනෙක් මෙතන නැහැ. එතන තියෙනවා සෑහෙන කැපකිරීම. ඊට පස්සේ ඇවිල්ලා මේ තියෙන නීති රීති වලට යටත් වෙනවා කිව්වම ඉතින් සෑහෙන යටහත් පහත්කමක් ධර්ම ගෞරවයක් කැපකිරීමක් අවශ්‍යයි. එහෙමත් අපිට මේ ඔක්කොම මේ වචන කීම සඳහා කිව්වට මේ කවුරුත් දන්නා දේවල්. එහෙම කල්ලිවල අපි වෙලාවක් හම්බ වෙලා පරියන්කේ වාඩි වෙනවා කියලා හිතමු. ඒ පරියන්කේ වාඩි වෙනකොට වාඩි වෙලා ඇස් දෙක වහගෙන ඇතුළට හිත නැමෙනවායි කියලා කියන්නේ කොටින්ම කියන්නේ නෝ ඒ චිත්තක්ෂණේ මේ ශරීරයේ ඉතු කරන අනික් සියලු ලෝකෙම දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැරලන්න ආලය හැරපීම තියෙනවා. යම් ආකාරයකින් ඉඳගත්තර පස්සේ ඒ පාය ලෝකයේ ආලය හැරපීම අනාලය උනේ නැත්නම් ඉතින් හිතවිලි මාර්ගයෙන් මේ බාහිර ලෝකේ අපිට ඈත ඉන්න කෙනෙකුට විශේෂීතලයක් විඳිනවා වගේ එල්ල කළ විදිහට පුළුවන්. ඒ විදිහේ පාර තමයි හිතවිලි මාර්ගයෙන් අපි අතීත අනාගත වශයෙන් ඇසුරු කරන්නේ. ඊට පස්සේ එහෙම නැත්නම් මේ කය සැපසේ නැහැ කියලා වේදනා මාර්ගයෙන් අපට උල්ලනින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් බාහිර ලෝකයා ශබ්ද කරනවා ඒ නැත්නම් ගෝසා කරනවා ඒ කරපුවාම එව්වට කිපිලා අපික්ෂණය පනවා. එනිසා එක චිත්තක්ෂණයක වාඩි වෙලා යම් කිසි කෙනෙක් ශබ්දයක වේදනාවක හිතවිල්ලක බාධාවක් නැතුව ඉන්නවා කියලා කියන්නේ එක චිත්තක්ෂණයක්. ඒක හොඳට මතක තියාගන්න මුළු ලෝකෙම අපි ආලය හැරපීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක පුංචි දෙයක් නෙමෙයි. බොහොම වටිනවා. එහෙම නැත්නම් අපිට මේ ඉදිරි ගමන යන්න බෑ. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ පරියංගයකට ගිහිලා වෙන භාවනා හරියි නැතත් වෙන මොනම අභිඥාවක්වත් ධානයක්වත් වෙන මොනක්වත් නැති වුණත් මේ කයේ ගත කරන මම දැන් මෙතන කියලා සතිය නිර්වචනය කිරීමට පාවිච්චි කරන මේ දී ගණ්ඩත් ඔය ත්‍යාග අශේෂ විරාග නිරෝධ ඡාග පරිණිසග්ග මුක්ති අනාලයෝ කියන හැම වචනයකම තට්ටු කරගෙන තමයි ඔතෙන්ට යන්නේ. ශේෂ වශයෙන් ආවොත් තමයි ඔය හිතවිලි කියන්නේ. ලේෂ වශයෙන් ආවොත් තමයි වේදනා කියන්නේ. ශබ්ද කියන්නේ. ඉතින් ශේෂලේශ නැතුව එක චිත්තක්ෂණයක අපි හිතයි කියලා කියන්නේ අපි ඔන්න දොරට වැළුවා. එළඹුවා. දොරට වැළුවා කියන්නේ අතුරින් එළියට ගන්න එක. මේක නම් එළියේ ඉඳලා අතුරට ගන්න හදන එක. අපි එලිපත්ත පෑගුවා වගේ තමයි කියන්නේ. ඊට පස්සේ අපට සිද්ධ වෙනවා ඒ ධර්ම ගෞරවයෙන් සද්ධාවෙන් අර ගත්ත චිත්තක්ෂණේ වැටෙන්නේ නැතුව දිගට ගෙනියන්න කාගියක් තිබ්බ බබා අඩි දෙක තුනක් එක දිගට යනවා වගේ. බයිසිකලෙට යන්තම් කොට වෙච්ච එක පැටෙන්නේ නැතුව යන්න වගේ මේ මම දැන් මෙතන කියන එකලස මේ කඹේ ඇවිදින්න මේ තනියේ දඬ යාම කරන්න. ඉතින් මේක කරන්න පුළුවන් ඒ කරන්න පුළුවන් වෙලාවේදී ඒ බව අපි අගය කරන්නේ නැති නිසා තමයි අපිට චෝදනා. අපි මේ භාවනා ගැන මැසිවිලි නගන්නේ. අපි දන්නවනම් මේක බව නිරෝධ ශක්තියමයි කියලා. නිරුද්ධ කිරීමක්මයි. ත්‍යාගයක්මයි මිදීමක්මයි කාලය හරපීමක්මයි නිරෝ විරාගයක්මයි කියලා ඉෂ්ට කරගන්න. මේක තව පැත්තකින් කියන්න පුළුවන් සතිය කියලා කියන්නේ මේ වෙලාවේ හැටියට කයෙහි මම දැන් මෙතන හිත පැවැත්වීම. ඕක වෙන පැත්තකින් කියතේ ලෝකය විශාල වූ ලෝකය පිළිබඳ අසතියමයි කය පිළිබඳ සතිය කියන්නේ. ඒ නිසා ලෝකයේ අසතියට ලක් කරන්න පුළුවන් වෙනවා. බාහිර ලෝකේ අසතිය වුණොත් විතරයි කායට සතිය පිටවන්න පුළුවන්. ඉතින් අසතියෙන් තොර සත්‍ය පවතින්න බෑ. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ බාහිරේ කියන දේවල් අමතක කරනයි කියලා කියන්නේ කය මම දැන් මෙතන ඉන්නවා කියන එකට එල්ල කෙරුවා මේක අරව අමතක වෙනවා. ඒ අමතක වීමත් ගුණයක්. ඒ ගුණය සඳහන් කරන්නේ ත්‍යාගවන්තකමක් විදියට. පටිණීතාගේ ආකාර දෙකක් විදියට. ආලේ හැර හැරපීමක් විදිහට මේ නිසා මේ හැම චිත්තක්ෂණයකම අපි සතුට වෙනවා නම් අපි ශක්ති රජපටව වගේ අපි පරියන්කයක් ගත කරන චිත්තක්ෂණයකින් අපේ මහානකම සාධාරණීකරණය කරා. අපේ උපාසකකම සාධාරණීකරණය කරා. යෝගාවචරකම සාධාරණීකරණය කරා. අපිට මේ අරක හම්බුන්නේ මේක හම්බුන්නේ කතාවක් ඕනේ මේකම නිරෝධයක් තමයි. අපි හිතමු දැන් ඔන්න ඔහොම කයෙහි හිත පැවැත්ීමේ සූර වෙලා දක්ෂ වෙලා වැටි වැටි හැදි නැගිටලා යන්න පටන් ගත්තට පස්සේ අපි ආස්වාස් ප්‍රස්වාසය හෝ පිම්වීම හැකිලිම හෝ ඉන්නවා කියන ගතියට හිත ඒක ඉස්සර වුණායි කියලා හිතට ඒකට හිත ගියයි කියලා නැත්නම් ඒක ඉදිරිපත් වුණායි කියලා ඒ කියන්නේ හොඳටම මම දැන් මෙතන කියන එක හිත ඇතුළට නැමෙන්න එපාය සංසිඳෙන්න එපාය සංසිඳනකොට තමයි ප්‍රාණය මතුවේ ඒ නැත්නම් පාන පාන යාමේ මතුවේ මතුනාට පස්සේ ඒක ඔය මම දැන් මෙතන ඉන්නවා කියන දේ සිවුම් අරමුණක්. ඒ වගේ මේක උදුරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි අවස්ථානුකූලව එහෙම නැත්නම් අපි කියනනම් ක්ෂණ සම්පත්තිය අවස්ථාවක්. ඒක හම්බුනාට පස්සේ අපි හිමීට අර කය පිළිබඳව තිබුණ එක වෙනුවට හුස්මට හිමීට හිත නංගනවා. හිත නංගවල ඉවල සාර්ථක වුණොත් පෙනේවි නැත්නම් හුස්ම වේද පටන් ගත්තොත් ඒකට හොඳ පුළුල් පුතුල අවබෝධය නැත්නම් පළල් දැක්මකින් බැලුවොත් පෙනේවි ඒ හුස්ම සිද්ධ වෙන්නේ උඩුකය විතරයි. එතකොට බලන්න ඕන තමයි යටිකය අතල්ලා දාන්න පුළුවන් කියලා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා අර මුළු ලෝකෙම අමතක කරලා කයට ගත්ත හිත යටිකයට අමතක කරලා දැන් උඩුකයට හිත අරගෙන එතකොට දැන් හුස්මට වැඩි ප්‍රේමයක් කරන්න පුළුවන් වැඩි සාදරකමක් වෙනකොට හොඳට බලන ඉන්නකොට එතනත් නිරෝධයක් සිද්ධ වෙනවා යටි කය එහෙම වැඩි වේලාවක් ඉන්න පුළුවන් තාලේ බලලා මුලින්ම වාඩි වෙන්නේ මේ බණ දන්න කෙනා තමයි. අනිත් නැති එකනා කටුගේ වගේ තියාගෙන කුරුසිය යන ගැහුවා වගේ තියාන වාඩි වෙනවා. උලේ හරි කවන්න පිළේ හරි කවන්න. ඒක බෑ. උලේ හරි හරි පිළේ හරි ජීබ්බොත් එනි යටි කය පාතට වෙනකොට කරදර කරනවා. ඒ නිසා යා උංගක් වෙලා විවේක වෙන්න පුළුවන් විදිහට හොඳට පටල වෙනවා. හරි බරි ගැහෙනවා. හරි බරි ගැහිලා හිමීට අයින් කරනවා. අයින් කරලා දැන් උඩුකයට ඒක ගන්න. හේතුවට අනුව ඔන්න හුස්ම ගන්නවා හෙලනවා. සතෝ ආස සති සතෝ පස. හෙලෙලා ඉන්නකොට උඩුකය පුරාම තමයි අපි අරමුණ කරන්නේ. ඒකේ මේ යෝගාදේශන අමාරු නෑ මොකද ලොකු අරමුණක් නේ. ආනේ මේ ඉන්නකොට බලන්න කියනවා තවත් නිරෝධයක් ලබන්න නම් මේ උඩුකයේ හැප්පෙන එක තැනක් අල්ලන්න පුළුවන්. කොතනද මේ හුස්ම වදින්නේ උදරයේමද එහෙම නැත්නම් නාසිකාග්‍රේ නැත්නම් උගුරේ නැත්නම් පාපුවේ නැත්නම් නහය ඇතුලේද කියලා එක පොලක් අඩු කරන්න ගන්න උත්සාහය තියෙන්නේ ඒකට ගියොත් අපි සම්මුති අරමුණ ගත්තොත් එවන දර්ශනයක් විදිහට නාසිකාග්‍රය ගත්තොත් නාසිකාග්‍රය තමයි මේක වැඩියෙන්ම හිත හුස්ම හැපෙන්නේ නාස්පුඩු පුරවාගෙන හුස්ම හරවලා මට වැටෙනවා එක්කවම් නාස්පුඩු එක්ක දකුණු නාස්පුඩු නැත්නම් දෙකේ එහෙම නැත්නම් උඩුතල මත හෝ කියලා හිතමු ඒක ආස්පස් ඒක හොඳට ඒකේ තහවුරු වෙලා ඒකේ තීතිය ලබාගෙන ස්ථාවර ලබාන උඩුකයමත් අමතක කරනවා. ඒක තමයි කියද හැකි හුස්ම ගන්න තැන හිත ධාන මුළු කය අමතක කරයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? කය සිහිපත් කරන අදාසින් ලෝකය අමතක කරලා කයට හිත අරගන්නවා. ඊට පස්සේ මුළු කයෙන් උඩුකය සිහිපත් කරන සත්‍යමත් වෙන අදාසින් යටි කය ගැන අසත්‍යමත් වෙලා උඩුකයට හිත අරගන්නවා. ඒ ඔක්කොම හිත වෙන ප්‍රායෝගිකව හිතපනාවක් කල්පනාවක්වත් නැහැ. ඊට පස්සේ උඩුකය තැප්පෙන දැන් හිත ධාන අනිත් එකත් අමතක කරපුවාම දැන් ඒ සියල්ලම අමතක කිරීමේ අසත්‍යමත් වීමේ අසත්‍යවත් කිරීමේ දක්ෂකමකට යනවා. මේක මහසුරකමට වෙන්න ඕන. දවසක් ඉබ්බේ තද බල අවුවක අවුවදපතපයි ඉන්නකොට කැම නැති වෙලාවේ හිවිලෙක් ඇවිල්ලා දැකලා තියෙනවා. තවිනකොට මෙයා කටු ටික ඔක්කොම අඳු ටික ඔක්කොම අතට ගත්තට පස්සේ ඉබ්බයි මේකයි හාට පෙරනොඩු මෙහාට පෙරනොඩු කොහොම කරොකත් කරන්න බැරිලු. ඉතින් මේ මේ හිවලා කියනවලු මේ මං වගේ කාලකන්ණියේ නෑ මෙච්චර මේ වෙලාවේ මේ රසමස උලක් හම්බුණා. ඒක මේ පිටපොත් අහි වෙලා. නිසා මොනක් ඔක්කොර ගන්න බෑන් කියලා. ඉතින් ඇතුළේ ඉඳලා ඉබ්බා කිව්වලු ආ උඹට මට උඹ කෙරේ අනුකම්පාවක් තියෙනවා. කරුණාකර ගිහලා මාව වතුරට දාපන් කියලා. ඊළඟට කියන්න බෑ කියන්න බෑ. උඹ වතුරට දාපම පැනලා යයි. ඒක නිසා මේ කියලා හිවලස් ලීසිට අහුවෙලා ඊට පස්සේ කියනවා එනම් කක්බෝ පොළවේ කියලා තද කරලා අකුණේ පාගගෙන හිටපන් කියලා. ඉතින් ඇහිවලා ගිහිල්ලා වතුර තියලා කකුලෙන් පාගගෙන ඉස්ස කරගෙන ඉන්නවා. ඇහුවලු මම යාළුවා පෙඟිලාද කියලා. ඊට පස්සේ පෙඟිනවා පෙඟිනවා හොර ටිකක් කළා හිටපන් කරා. ඉන්නකොට කිව්වලු දැන් කකුල පාගගෙන ඉන්න තැන විතරක් පෙඟිලා නෑ. කකුල උස්සපන් කියලා. උස්සපු ගමන් ඉබබල ගියා. ඊළඟට තමයි අපි තානාපානට කරන්න තියෙන්නේ. අපි කියන එක පොඟවලා දෙන්නම් මුළු කයම අමතක කරන්න මුළු ලෝකෙම අමතක කරන්න ඕනේ. ඒකල කියලා මම දාන්න වතුරට වතුර දාගෙන භාවනා මැදට ඇවිල්ලා වාඩි වුණා. වාඩිලා ඒ අහනවා දැන් මේ පෙඟිලාද පෙඟිලාද කියන්නේ ඔය පෙඟීගෙන එනවා කුඩු කයට ගන්න. කුඩු කයට අරගෙන කියනවා නාසික අගයට ගන්න. අර නාසිකාට ගත්තම කියනවා ඕකත් නාසිකාට ගන්නකොටම මුළු ඔක්කොම අමතක කරලා. ඉතින් මේ ටික දන්නේ නැති කී දහහක් අද මෙච්චරවක්වත් ඒ මුල්ක දන්නේ නැතුව මේ භාවනාව ගැන කතා කරනවා. ඔය කමඨාන් සුද්ධ කරන වෙලාවක හෝ නැත්නම් ඔය බරපතල ප්‍රශ්නයක් ආපු වෙලාවක අපිට අමතක වෙලා තියෙන ওই ටික. ඕන තැනක වැටිලා හිටියට ඕන තරම් භාවනා කරුණාත් ඕන තරම් හිත විචිප්ත බහිරපත් උනත් නිබ්බිදා පහළ උනත් අපිට මේ ටික යන්න ගන්න බැරි තත්ත්වයක නම් කවදාකවත් වෙන්නේ නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ මේක පුංචි එකක්. ඕක මොකද්ද කියලා. මෙතන තමයි තියෙන්නේ ඒ තණ්හාවේ කාම තණ්හා විශේෂයෙන්ම මෙතන මූලික අතහැරීම් ටික මෙතන හැමදාම හැම පරියන්කේදීම සිද්ධ වෙනවා. ඒක ඒක හැමදාම වෙලා සාර්ථක වුණාට පුංචි කරන්න යන්නක් නැහැ. පුංචි කෙරුවොත් වෙන්නේ මොකද? තමන්ගේ ගමනට බොරුවල්වල් පාල වෙනවා. කටුවකුල් වැඩෙනවා. අනවශ්‍ය ප්‍රශ්න මාතු වෙනවා. ඕනම වෙලාවක ඉපදියට දාන්න පුරුදු වෙනවා. පුදුල හැමීට එමේ ඔන්න පුදු නාස්කාග්‍රය ගත්තා පස්සේ නාස්කාග්‍රය දැන් සතෝ ආස සති සතෝ පස්ස සති කියන එක බොහොම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. වෙන මොකද කියනවා මේ ලෝකේ අමතක කරලා කය අමතක කරලා මතු කරලා එනකොට දැන් පේන්නේ ඉතරාම වලට මුණ දාලා වගේ ඉස්මරාල තමයි. ඊට පස්සේ හුස්ම ගන්නට සදා ප්‍රේමණීය වෙන්න ඕන. සදාදර වෙන්න ඕන. කොහොමද සදාදර වෙන්නේ? අධික හුස්මක් කරනවා දීර්ඝ හුස්මක් කියලා දැනගන්න. කෙටි හුස්මක් කරනවා කෙටි හුස්මක් කියලා දැනගන්න. මේ විදිහට ආස්වාද ප්‍රසආස කියලා බලන බලන ඉන්නකොට දැන් මේ අල්ලාගත් ආස්වාස් ප්‍රසවාසයත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. දැන් මේ ආස්වාස් ප්‍රසවාසය අල්ලාගත්තේ මුළු ලෝකයයි කයයි අමතක කරලා. එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාස සාතිය. එහෙම නැත්නම් ආනාපාන සතියට අපි ආවේ අනිකුත් දේවල් අසතිමත් වේ. අසතිමත් වීමෙන් මුලින් තියාගත්ත ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානය කරගත්ත ප්‍රධාන අරමුණ කරගත්ත ආනාපානදියා හොඳට බලන්න හිටියොත් අර අතරමැදි ලෝකයේ පිළිබඳ හිතවිලි වේදනා ශබ්ද කාරණා නැතුවමත් නෙවෙයි. නමුත් ඒක අපි මේ අපරකරන වෙන උපක්‍රම කරනවානේ භාවනා මධ්‍යස්ථාන කියලා හද්ද නැතුව සක්පම් කරලා වාඩි වෙලානේ මේක කරන්නේ. ඉතින් යත්තත් වැඩේ හුස්මට හිත තියාන හිටියොත් හුස්මේ හිත තියාගෙනකොට දැන් හෙමින් හෙමින් හෙමින් හෙමින් දැන් බුදුරජාණන් අල්ලලා දීලා තියෙන්නේ ආඳා යවල වල්පත අල්ලලා දීලා තියෙන්නේ. ඒක වල්පතත් ගැලවෙනවා. වල්පතත් ආඳා යවා වල්පත ගත්තට පස්සේ ආඳගේ වල්පත වලිගේ ලෙසනතුළුයි හැඩයකට තියෙන. ඇල්ලුවට අහු වෙන්නේ. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයට ඉතාමත්ම ගෞරව කරනවා. ධක්විත රජ කෙනෙක් තමන්ගේ ඔළුවේ තියෙන ඔතුන්නේ තියෙන මිනිකොඬල වාගේ මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය අත නෑර බලනකොට ඔක එමෙහිද එමෙහිද ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ගෙවෙන්න පටන් අර ගන්නවා කියන එක භාවනා හැමන ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක ඕනම දෙයක ඇති. ඕනම දෙයක් දිහා වැඩි වෙලා බලනකොට ඒක තුනි වෙන්න පටන් ගන්නවා. ඒක නීරස වෙන්න පටන් ගන්නවා. ඒකේ ඒකාකාරීකමක් එනවා. තුනී වීම නීරස මේ තන්පත් වීම නම් ආශ්වාස ප්‍රශ්වාසයට ආවේනික ලක්ෂණක් කියයි. කොයිම වස්තුවක් හරි කමන්නේ ලෝකේ මුළු ලෝකේ පුරාවටම තියෙන විවිධාකාර තණ්හා වෙනකොට එකක් කරගෙන ඒකට තණ්හා කරන ගත්තොත් ඒකත් එක්ක නිවිසමකට එළඹෙනවා මූල කර්මස්ථානය කරගෙන ඕනම අරමුණක් එකේ නිවනට යන්න පුළුවන්. අසුචි පිටක් උනත් ඇකේස් ගහක් උනත් හැම උනත් දත් උනත් දිය උනත් මොන දේ උනත් අප නෑර ඒකම බලන් ඉඳ ගත්තොත් ඒක පිළිබඳව මුච්චි අනාලයෝ චාක පටිනිසග්ග සිද්ධ වෙනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ওই අතරමැදදී කාම තණ්හාව කියන මේ ඉඳුරන් පිනවීමේ ආශාව නැති වුණාට ටික වේලාවක් යන භව තණ්හාව ඔලුස්සනවා. භව තණ්හාව ඔලුස්සලා කියනවා මෙහෙම දිගට ඉඳ ගියාම හෙට කන්නේ කොහමද? ඒ නැත්තම් ගෙදරුන් කන්නේ කොහමද? නැත්තම් මේක හැමදාම මේකට කරන්න හම්බ වෙයිද? ආදි වශයෙන් ඔය දැන් නම් හරි ඉතින් ඊට පස්සේ කාලයේදී අපේ හිතේ හැට මහැර දුවනවා මේක කොහොමද පවත්න්නේ කොහමද? එහෙනම් දේශෙදි ගිහිනවා මෙතන උනාට මම ගෙදර ගියාම කොහොමද කරන්නේ? ආදි වශයෙන් මේක කාලය සහ දේශෙදී ඉතින් කල්පනා කරනවා කියලා කියන්නේ භව තණ්හාවමයි. ඉතින් භව තණ්හාව බොහෝම මෛත්‍රී ස්වරූපයෙන්, බොහෝම කරුණා ස්වරූපයෙන් ඇවිල්ලා මේක ඉඳගෙන මේ භාවනා කරන කියලා කියන්නේ පොතක් පතක් කියව ගන්න ඕනේ. ඉගෙන ගැනීම කෙරෙන්න ඕනේ, වෙන ශිල්ප දැන ගන්න ඕනේ, ආරක දැන ගන්න ඕනේ, මේක දැන ගන්න ඕනේ. මේක අර නන්දිවිකාර හැමෙලා ගත්තා වගේ ඉතින් පතුරවන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය එක දන්නේ නැත්නම් ඒක තේන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් පහළ වෙන හිතවිලි වාගේ. Taman කර අත්ත කුසලයක් හිතලා ආත්මනුකම්පාවෙන් පහළ වෙන හිතවිලි වාගේ. නමුත් මේ කාම තණ්හාව ගෙවිගෙන යනකොට ඒකට කරන වංචනික ඡාඨගාටි මායවි ගති නිසා මේ විදිහට භව තණ්හාව පහළ වීම ආගම වරද්දාගත්ත දෙයක්. ධර්මයේ මේක හොඳ ලස්සනට පෙන්නලා දීලා තිනවා ආගම මේ පණිවිඩ වලට අත්කල්පන්නේ. එයා කල්පනා කරනවා මෙහෙම ඉන්නට වැඩිය අසවල් කුසලයේ හොඳයි මේ එක හොඳයි අරකයි මේකයි කියලා මේ අධි කුසලයේදී ඒක පැත්තක දාලා අර ලාමක කුසලයන් කරන කල්පනා කරනවා. ඒකනේ ලාමක කුසලයන්ගේ තියෙන ආගයන් ආඩම්බරයන් කතා කරන්න හදනවා. ඉතින් අර අන්ධබාල ජනතාවට ලාමක කුසලෙ බොහොම වටිනවා. මොකද පව් කරවර ඉන්දියා තියෙන්නේ. නමුත් Taman මේ අතරින් හදන්නේ අධි කුසලයක්. අධි කුසලයේ අමතක කළා ලාමක කුසලෙ ගැන පොත් කියනවා, කතා කරනවා, নানা ආකාර දේවල් කරනවා. ඒක එතකොට අපි දැනගන්න මේ කාම තණ්හා විතරක් අතහරිනවා කියන කාරියක් නෑ. කාම තණ්හාව අයින් කරපුවාම භව තණ්හාව උලූස්සනවා. අපි අර කාම තණ්හාව අතහරිනවා කියන එකට අපි පුංචි තව විවරණයක් කළොත් අපි භාවනා මධ්‍යස්ථානට යනවා කියන්නේ තුක් කැපකිරීමක් තමයි. ඊට පස්සේ ඇස් දෙක වහ ගන්නවා කියලා කියන්නේ විශාල කාම තණ්හාවක් අතහැරීම. මොකද අපි මුළු ලෝකෙටම ඇතිවෙන්න කෙලෙස් කරන්නේ ඇස් දෙකෙන්. ඇත්තක අරගෙන ඉන්න වෙලාවේ අසීමිත කෙලෙස් ප්‍රවාහයක් වැඩ කරනවා. ඒ නිසා ඇත්තක වහනවයි කියලා කියන්නේ නොදකින්න පටන් ගන්න තරහකට නෙවෙයි. මේ දෝර ගන්න කෙලෙස් ප්‍රවාහයක් නැතර කරගන්න. ඊට පස්සේ ශබ්ද නැහැ තැනකට යනවයි කියලා කියන්නේ සෑහෙන කැපකිරීමක්. ඊට පස්සේ මේ නාසයට ගඳ සහ දිවට රස අභිරමණය නොකරන ගන්න තීන්දුව කියලා කියන්නේ කුංචි කැපකිරීමක් නෙවෙයි. ඊට පස්සේ මේ කයට චේතනාපූර්වකව කයේ චලන නතර කරනවා කියලා කියන්නේ. සැපදේ වාඩි වෙන එක හැබෑව. ඊට පස්සේ මේ චේතනාපූර්වකව චලන නතර කරනවා කියලා කියන්නේ කය පිළිබඳව සොයා බැලීම නතර කරනවා. මේකේ සෑහෙන කාම තණ්හා වගේ ඒවාගයිමක් තියෙනවා. මේකට ත්‍යාගය කියලා හොඳ ලස්සන කියන්න පුළුවන්. මේ නිවන වෙනුවෙන් දුක් වළඳනවා. එහෙම නැත්නම් මේ ශික්ෂණ කරුක වෙනවා. නැත්නම් බාලකියාව පිටව ගන්නවා. ඒක ඉවරලානේ අපිට ඔය. මම දැන් මෙතන කියන තැනවත් එන්න වෙන්නේ. මම දැන් මෙතන කියලා පස්සේනේ අපිට ආස්වාද ප්‍රසවාසය රකින්න පුළුවන් වෙන ආස්වාසවත්තකට පස්සේනේ ආස්වාද ප්‍රසවාසය ගිවන් කරන්න හම්බ වෙන්නේ. ඉතින් ආස්වාද ප්‍රසවාසය ගිවන් කරගෙන යනකොට ඔය කාම තණ්හාවේ ප්‍රශ්න මතු නොවෙනවමත් නෙවෙයි මතු වෙන්නේ භව තණ්හාවේ. මේ මේ කියන චිත්තක්ෂණය දැන් නම් හම්බ වුණා. මේ යන්නේ හරි පාරේද. එහෙනම් තමයි උස්ම නැතිලා කියලා මැරලා යයිද. ඒ වෙනතම් පැටලිලාද. ආදි වශයෙන් ඒ අල්ලලා දීපු හුස්ම ආන්දාගේ වලිග වගේ කියවිගෙන කියවිගෙන යනකොටදී පුදුමාකාර තර්ක විතර්ක හිතට පහළ වෙන්න පටන් ගන්න. ඒක සාධාරණයි. මොකද ලෝකේ මේ තාක්කල් අපි තණ්හාවෙන් බැඳිලා තණ්හාවෙන් වෙලිලා ගැලිලා ගත කරපු කෙනාට ඒක ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා දක්නට මේ බය පහළ වෙනවා. ඉතින් එතකොට අසුවිරු ඥානේ නැත්තම් ඒ වෙලාවේදී ඒ ලෑස්ති වෙලා ගියේ නැත්තම් ඒ වෙලාවට අවශ්‍ය කරන මේ චින්තාමය මේ සාධාරණීකරණය නොලැබුණොත් ඉතින් මනුස්සයර පේන තියෙන්නේ මේ භාවනා කියලා කියන්නේ විචිත්‍ර දෙයක් කම්මැලි කරවන, එපා කරවන, හිතුවපසු දේවල් නොලැබෙන දුක නැති කරන එකක් නෙවෙයි ඊළඟ දුක වළඳන වැඩක් කියලා පේන්න පටන් ගන්නවා. නමුත් ඒ වෙලාවේදී මේ ඇති වෙන ත්‍යාගවන්තකම පටිනිස්සග්ගය අවබෝධ කරගන්න බෑ මොකද කාම තණ්හාව ඉක්මවලා භව තණ්හාව ඇවිල්ලා. දැන් මේ භව තණ්හාව සඳහා සාධාරණයි මේක කරුණාව මංගලය අනුකම්පාව මෛත්‍රිය මේ කල්පනා කරන්නේ කියලා යුවා කල්පනා කරනකොට ඒක බිඳෙන ඒක කැඩෙන ඒකට තුවාල වෙන හිංසා වෙන දෙයක් ආපම එකපාරට කිපේ. ඉච්චරත් ඇවිල්ලා යන්දම් ගැට ගන්නකොට ඔන්න කවුරු හරි කයි. ඔන්න කවුරු හරි සත්‍යක් වගේ. එහෙම නැත්නම් අයාල යන හිතිලක් ඇවිල්ලා වදිනවා. එතෙන් කකුලේ ඔන්න කොනක වේදනාවට පටන් ගන්නවා. එතකොට අර වේදනාව පිළිබඳ පුදුමාකාර තරහවක්. අර සද්දේ පිළිබඳ පුදුමාකාර තරහවක්. අර හිතවිල්ල පිළිබඳ පුදුමාකාර තරහවක් එනවා. අර භව තණ්හාව තිබුණු පලිය පමණටම ඒකට බාධා වෙච්චාම විභව තණ්හාව වෙන්න බලන. විභව තණ්හ කියන්නේ තන්නේ ද්වේෂය, සුද්ධ ද්වේෂය. තණ්හාවේම හේවණල්ලක් තමයි. ද්වේෂයක් වෙන්නේ ඉල්ලන දේ නොලැබීමෙන්. එතකොට පැති දෙකක් තියෙනවා. තියෙන දෙයට ද්වේෂ කරනවා, නොලැබෙච්ච දෙයට ප්‍රේම කරනවා. මේකේ නොලැබෙච්ච දෙයට ප්‍රේම කරාට අපේ තියෙන සීමාකාරී සාධක නිසා පවතින දෙයට වෛර කිරීම සාර්ථකව සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන අයට තද වෙනවා වැඩි. කාම තණ්හාවෙන් නැහැට ඒ ප්‍රශ්න නෑ. ඒගොල්ලන්ට භව තණ්හා විවතන ප්‍රශ්න නෑ. ඒගොල්ලෝ කාම තණ්හාවෙන් උදේ ඉඳලා හැන්ද වෙනකන් බොහොම ජයත එලි ගලි වාසය කරන නිසා ඒගොල්ලන්ට තියෙන්නේ ආසාවේ ප්‍රශ්නයක්. ඉෂ්ට නොවිච්ච ආසාවේ ප්‍රශ්නයක්. භාවනා කරන ඒක දැනගෙන කාමයේ එක එක ක්‍රමෙන් දීලා දාලා මේ ඇති කරගත්ත අර ආනාපාන දිවිගෙන යන තරමට සාර්ථක වුණාට පස්සේ ඒ යන භව තණ්හාට විරුද්ධ වෙන විභව තණ්හාව ද්වේෂී වශයෙන් වැඩ කරන්න ගියාම ඒක මේ ධම්මසංගණී අටුවාව පවා පිළිගන්නවා සිල් නැති මනුස්සයා සංසාරට බැඳින්නේ තණ්හා වුණාට සිල් නැති මනුස්සයා සංසාරට බැඳින්නේ ද්වේෂයෙන් කියන. ඊට පස්සේ ද්වේෂය. මට මේ සිල් ලක ගන්න බැරි අසවල නිසා, අසවල් දේ නිසා. එහෙනම් මම කොච්චර උත්සාහ කරත් මේක කරගන්න බෑ. ඒ කරගන්න බැරි කවදාකවත් ඒ තියෙන මොහ නිසා තමන්ගේ දෝෂේ පේන්නේ නැහැ. ඒක පේන්නේ අසවලාගේ දෝෂ. මේක නෑ. මේක මෙහෙමයි කියලා ඒ නිසා ශිල්වන්ත වුණාට පස්සේ ඒ මනුස්සයාටත් මේ බණ අදාළ වෙන්න ඕන නිසා සරුවචනසේ කාම තණ්හාව පමණක් කියන්නේ නැතුව භව තණ්හා විභව තණ්හා කියලා තුනකට පෙන්නලා දීලා තිනවා ඒකෙත් කාම තණ්හා භව තණ්හා දෙක බුද්ධාගම පිළිගන්න තියෙනවා නමුත් විභව තණ්හාව බුද්ධාගම පිළිගන්නේ බුද්ධ ධර්මයේ විතරයි පිළිගන්නේ බුද්ධ ආගමේ පෙන්වන්න උත්සාහ කරන්නේ ඒක වසංගලා තියෙන්නේ මොකද්ද මේ විභව තණ්හාව කියන්නේ කියලා. විභව තණ්හා කියන්නේ කාම තණ්හාවේ හේවණල්ලක් තමයි. ඒක නිසා භාවනා කරන්න යනකොට භාවනා දිනුවගෙන එනකොට මේ නුරුස්නා ගති වගේක් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක මේ මේක මංගල ලක්ෂණයක් ඒක. හොඳ දෙයක් දැනගෙන ගියොත් දැනගෙන ගියොත් තමයි hina වෙන්න පුළුවන් මේ කොහෙද යන්නේ නැතියක් අල්ලගෙන දැන් ඉස්සන මේ කාම ආදාව ඉෂ්ට කරගන්නයි අපි දාංගර ගැහුවේ. දැන් ඒව නෙමෙයි. දැන් මේ සදාචාරයක් ඉස්සර කරගන්න. එහෙම නැත්නම් මේ අත්කල මතානියෝගෝ කාමසුකල්ලි ඉස්සර කාමසුකල්ලි අනේ ඉස්සර කරගෙනයි ඔය කාම තණ්හාව වැඩ. දැන් හුඟා කරලා අත්කල මතානියෝගයට වැටලා ශ්‍රියං විවේචන සහ අනුවිවේචන කියාට පස්සේ දන්නේම නැහැ මේ විභව තණ්හාව වැඩ කරන. ඒ හරියක් ඒ ඒ වගේ පළාතක් අටුවාවේ සඳහන් වෙලාම නැහැ. එතන උත්සාහ කරලම නැහැ. මොකද ඒ අර තිබිච්ච බාහිර ආගමික බලපෑම නිසා වෙන්න ඇති මොන දේ කරලා හරි කමන්නේ. ඒ කියන්නේ ආගම රැක ගන්න අදහසින් තරහ ගියක් කමන්නේ කියන අදහසක් වගේ මේ අట్లా ඊ වගේක් තියෙනවා. මම මේ බාහිර ඉන්ටර්ස්ටන් වෙන්නේ ඇතුළේ ওই සෙල්ලම වෙන්නේ. ඇතුලේ තමන්ට මේ භාවනා කරගන්න බැරි ඇතුලේම තියෙන විභව තණ්හාවේ කැපිපෙනීමක් ඉස්මතු වීමක් කියන එක කාටවත් වැටෙන්නේ නැහැ. හිතෙන්නේ අසවලා මම මේ කරගෙන යන භාවනාවට හරස් කැපුවා, මුහුරු වුණා, මේ දේ ලැබුණේ නැහැ, අර දේ ලැබුණේ නැහැ කියලා ඒත් ඇති දෝෂයක් නැහැ. වෙන්නේ මොකද? තියෙන දේට වෛර කරන්න පටන් ගන්නවා. මේක නිසයි මට අරගෙන නොලැබුණේ කියලා තියෙන දේට වෛර කරන්න පටන් ගන්නවා. අන්තිම ඒවට කියන්නේ විකෘති. එහෙනම් කියනවා ෂටගති මායාව ගති වංචනික ගති තමයි හරිම විකෘතියක් වැඩ කරන්නේ මේ මිනිස්සයා ඒ දැනට ඉදිරිපත් වෙච්ච දේවල් වලට වෛර කරන හැටි ඒක කවදාකවත් කියන්නේත් නැහැ කියනකට කැමතිත් නැහැ අහු වෙනකට කැමතිත් නැහැ වෛර කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උඩ හිතයක් කාටු බිම හිතයක් කාටු. ඉතින් මේක හොඳට පේන පටන් අර ගන්නවා ආනාපානේ සංසිඳනවා. සංසිඳනකොට කම්මැලි වෙනවා. විපාර වෙනවා. ඊරස වෙනවා. බය හිතෙනවා. තනි හිතෙනවා. තමල කාලේ යන්න හිතෙනවා. ඉතින් මේ වෙලාවේදී අටුවාචාර්යන් වහන්සේලා පවා අටුවාචාර්යන් වහන්සේලා පවා පිළිගන්නවා. ඒලාට ඒ ගුරුවරයා ඒ මූල කර්මස්ථානයේ භාවනා මධ්‍යස්ථානයේ සියල්ල ඉපාරණ ගතියක් වෙනවා. හැබැයි ඇහුවොත් මොකද මේ මේක එපා කියලා මොකද කරන්නේ? මේට වඩා හොඳින් භාවනා කරන්න තමයි යන්නේ. එතන වෙනතන හොයන්නේ. වෙන්නේ මොකද්ද? අර තියෙන එකලස කඩලා අර තියෙන හැල්ම කඩලා යනවා. ඒ හිතලා ඉතින් කියවත් මේක හරියයි කියලා. පලාතකට කරගන්න හම්බ වෙන්නේ. හරියන වෙලාවල් නැති වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ ස්ථාන මාර්ගයෙන් හරියන වෙලාවලුත් තියෙනවා. බොහෝ වෙලාවට වෙන්නේ ආයෙ ගිහිල්ලා මුල ඉඳලා කාම තණ්හාවල වැඩ කරන්න ජීවිතේ. ඒ නිසා මේ ජෝ තස්සායම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන කතාවේදී මේ ආනාපානේ සංසිඳනකොට අර්ථකතනේ සම්පූර්ණ වෙනස්තාවයකට කරන්න වෙනවා. ඒ මොකද එතෙන්ද එනකන් ආනාපානේ ඉස්සර කරගන්නකන් ආනාපානේ මුලට මුල දානකන් එයා අත්හරින දේවල් ආමිෂා ජන්ජාමිත වස්තු වශයෙන් පෙන්වන්න පුළුවන්. යහතරින්නේ අපදරවන් අතහරිනවා, ගල්දරවන් අතහරිනවා, සප්පාසුකම් අතහරිනවා, ඉරියව් විනාශ කිරීම අතහරිනවා, රූප බැලීම අතහරිනවා, ශබ්දයිම අතහරිනවා. සියල්ල අතහැරලා ආනාපානෙ ඉස්සකගා. දැන් ඊට පස්සේ ආනාපානෙ ගෙවෙන එක ඒ උණ්ඩගේ දක්ෂකමක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. අන්නේ න්‍යාය ධර්මය අනුව ආනාපානෙ ගෙවෙනකොට කරන ව්‍යාපාරවල තියෙන්නේ මේ වෙන දෙයක වෙන්න අරින්න බැරි කම. මෙතෙක් කළා යමක් කළා අපි. අතහැරීම තමයි යමක් කළා. දානයක් පැව කෙරුවා. ත්‍යාගයක් කරා. මෙතන දැන් වෙලා තියෙන්නේ මේක ස්වභාවයෙන්ම ගෙවිගෙන යනකොට අපි ෂට ප්‍රඥා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් වංචනික ධර්මයක් වැඩ කරනවා. ඒකට එහෙම වෙන්න නොදෙන්න. එතකොට දීලා දාන්න තියෙන්නේ ඔන්න ඔය මතුවෙන ෂට ප්‍රඥාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එකයි කරන්නේ. ඔය හිතට එනවනේ নানা ආකාර සැක নানা ආකාර වංචනික ධර්ම රාශි රාශි වශයෙන් ඉන්න පටන් ගන්නවා. එන්න පටන් අර ගන්නකොට අපි කරන්නේ ආනාපානෙ දීලා දාන ওই වංචනික ධර්ම ටික ගෙට ගන්න එකයි කරන්නේ. එහෙම නැත්නම් ওই ෂට ප්‍රඥාව ගෙට ගන්නවා. ඉතින් මේ ෂට ප්‍රඥා ගෙට ගත්තොත් ඌ ෂට කෙනෙක් වෙනවා. වංචනික මිනිසෙක් වෙනවා. මායාකාරී මිනිසෙක් වෙනවා. බුදුරජාණන් මේ පාරේ ගිහිල්ලා උන්වහන්සේ මතක් කරා මෙතෙන්ට යනකම් ඔබ මේ අම්මා අප්පා කුරුසු කරපු විදිය දාන වස්තු දීපන්. ඨකේම කරපන්. කෙරුවට පස්සේ ඔබට ආම් වෙන වාසිය තමයි එක තැනකට වෙලාවක් ඉන්න පුළුවන්. මොන කර්මත්තානේ මොන මොන දාලා ඉන්න පුළුවන්. ඒක දිගට බලනකොට මේ ස්වභාවය තමයි ඒක මෙත්තුණි වෙන එක. නීරස වෙන එක. ඒකාකාරී වෙන එක. ඒකේ තියෙන විචිත්තත්වය නැති වෙන එක. පෞද්ගලික ලක්ෂණ වෙනුවට පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ආන්න මේක වීගෙන එනකොට අපේ හිතට අනුසය ධර්ම එහෙම නැත්නම් පරිවෘත්තාන කෙලෙස් බහුරූ කෝලම් පාගන නානා ප්‍රවේශ නිරූපණ කරගෙන එන්න පටන් ගන්නවා අපේ කෙලේ බොහොම අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කොට පෙරවුරු කරන් දෙනවා. ඒ කොට පෙරවුරු කම්පෝතු වචනෙන් කියනවා සැකේ කියලා කියන්නේ. මට දැන් මේ හරියනවද වරදිනවද කියලා නිතරම අහන්න හිතනවා. මේ ලියන්න දිනවල ඔබ ඔබ බලන්න. එන තරම් යලේ තැම්බීගෙන යනකොට වැහුම් අරලා බලනවා කුරක් අරලා බලනවා ඒ තැම්බිලක් කියලා. අර වැහුම් අරින්න වාරයක් පස්සේ අටකුණා වෙනවා. මේ එකක් කියනවා ඉතින් මෙහෙම බය කරන්ද කලබල කරන්න දෙයක් නැහැ. වැහුම් අරින්න නැති එක් එක්කත් මේ ලෝකේ නැහැ. හැම කෙනාම කවදාකවත් මේ මාර්ගයේ මාර්ගයේ වශයෙන් අමාර්ගය මාර්ග වශයෙන් තේරුම් ගන්නෑ. ඒ නිසා එතන තියෙන මේ අතහැර දැමීම, අලය හැරපීම, ත්‍යාගය තාමත් ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත භාවය නැතිකමට අපි කියනවා සැකේ කියලා. ඒක නැති කරන්න අපි වමඨා සූත්‍ර කියලා වැඩක් අපි කරන්නේ. ඒක තියෙන එක ඒක තමන්ගේ సంతානයේ ස්ථාපිත කර ගැනීම තමයි කියන්නේ ලෑස්තිලා යනවා කියන්නේ. මෙහෙම දෙයක් දැන් වෙනවා මෙතෙන් එනකන් නම් දේවල් දීලා දැම්මා. දැන් තියෙන්නේ දීලා දැමීමේ පහසුකම් යරද මේක ගෙවි යනකොට ඒකට එහෙමම නිසිනින්දේ ගෙවෙන්න ආරින එක. ඒක මේ සංසාරේ ඉගෙනගෙන ආපු එකක් නෙවෙයි. ඒක මේ ලෝකායත විෂයන් කිසි තැනක උගන්නන දෙයක් නෙවෙයි. ඒක ගෙවෙන වෙලාවෙදී මට පුළුවන්ද ඒක වලහකමෙන් වලක්කමෙන් මතුවෙන මේ ශක්ක මතුවෙන මේ নানা ආකාර එපා වීම කම්පා වීම බය ගති, චලන ගති, කම්පන ගති සේරම හිතේ බහුරු කොලම් බව දැනගෙන ඒක එපයි කියන්නේ යන්න එපා. වයින්ගේ වෙන්නේ හිත සෞඛ්‍ය සම්පන්නයි කියන්නේ. ඒ එන දේවල් මම නෙවෙයි, එන දේවල් මගේ නෙවෙයි, එන දේවල් මගේ ආත්මය නෙවෙයි කියලා. ඒකට එන විදිහටම යන්න ඇරියෝ. මේ කණින් ඇවිල්ලා අර කණින් යන්න. අරිනවා ඉතින් කියන්නේ. ඕනෑම දෙයක් ඇයිකම මේ කණින් එනවා මේ කණින් කියන්නේ. ආන් එහෙම යන්න පටන් අරගත්තොත් ලෝකේ කවදාකවත් ක්‍රියාත්මක කරගු නැති අමතර ඥානයක් සූදානම් ශරීරයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙනවා ජීවීමෙන් පවතින ආ ආස්වාද ප්‍රසවාසයේ කියන යහ මාර්ගය තියෙනවා. ඒකට අතුරු ආන්තරා කරන හිතවිලි, ශබ්ද, වේදනා, අනුසය ධර්ම ගොඩාක් තියෙනවා. දැන් මේ දෙකෙන් ඕන එකක් ගැනීමෙන් ප්‍රස්තාව ක්ෂණය යෝගාචර සමසේ තියෙනවා. ඉතින් ඒකෙන් කොයි එකද ගන්න කියලා බැලුවොත් අනිවාර්යයෙන්ම අපි කරන්නේ අර විචිත්‍ර වූ ෂටදේ මායාවිකාරීදී ශඟකටයුතුදී ඉස්සර කරගෙන මට ඉස්සරහට යන්න බෑ මේ පස්සේ ඉස්සර ගන්න ඕනේ මේ මේ මේ සැකේ විසඳ ගන්න ඕනේ කවදාහොත් කර ගන්න ඕනේ කියලා ඒක නොසලකී යුතු දේ කුංචකල බැලිය යුතු දේ විශාල කරගන්න. ඒකලේ ලොක කර බැලිය යුතු ලං කර බැලිය යුතු ආසන්න කර බැලිය යුතු උත්සන්න කර බැලිය යුතු ආනපානිය අතයි. ඉතින් එතකොට කොයි අතට යනවාද කියලා එතකොට ඉතින් යෝගාවචරම හිතා ගන්නවා අපි කෝකටද අනුග්‍රහ කරන්නේ අපි විහිං තනිය යුතු වැඩි යුතු භාවිත කළ යුතු බෞලිකත කළ යුතු සමීප කර බැලිය යුතු ආසන්න කර බැලිය යුතු ආනාපානට ඇඳි පිටින් බෙදලා ඒකට බාධා කරමින් පැමිණෙන දේවල් තුන ඥාන කියලා හිතාගෙන එහෙම නැත්නම් මා වාරසා කරන්න ආපු කරුණා සම්බන්ධ බාහිත හිතිවිලි කියලා හිතාගෙන ඒවට පොර ගන්න. ඉතින් මේකේ කවදාද අපි මේ මාරුව තේරුම් අරගෙන හරියට මාරුව වෙලාවෙදීම කඩුව දෙන එකට අතර කඩුව දීලා කොක්කෝ දෙන එකයි කොක්කෝ දෙන්නේ. මෙතෙන්දි බලපාන්නේ විචිත්තතාවය පමණයි. අරමුණ ඒකාකාරී වෙමින් වෙමින් වෙමින් නිරෝධයේ පැත්තට යනවා විරාගයේ පැත්තට යනවා එපා වෙන පැත්තට යනවා. බාහිරින් පැමිණෙන දේවල් ප්‍රේමනාපම නෙවෙයි අප්‍රියමනාප වුණත් කටුකරෝසන ගතියක් තියෙනවා. ගොරෝසු ගතියක් තියෙන නිසා අපිට හිතෙනවා නිකන් ඉන්නවට මේ අර නිකන් ඉන්නවම අහලා ගියත් ඇති කියලා තියෙන කතාව. ගාම් පාළුවේ බලා ඉන්නකොට කතා දෙනම් වෙන එකක් නෑ. නමුත් අහන්න බලන්න කට්ටිය එනවා. ආන්නේ වගේ එන සැකේ ඔළුවෙන් තියා ගන්නවා. එන පුංචි කරදරේ ඔළුවෙන් කර ගන්න. මේ පුංචි කිව්වට පුංචි වැඩක් නෙවෙයි. සිදිනසා ගන්න මට්ටමට යනවා. තව කෙනෙක් එක්ක රණ්ඩු බර සරුවා කරන මට්ටමට යනවා. ඒ නැත්නම් ඒ වෙලාවේ ආනාපානයට සදාතනික වෛර කරන අය හුස්ම පේන බැරි මට්ටමට යන්නේ කියලා. ඉතින් මේ ඔක්කොම අපි දකින්න තියෙන්නේ මේ ෂට මායාවී වංචනික කති. එහෙම නැත්නම් විකෘතිතා. ඉතින් මේ විකෘතිතා ටික තමයි අනෙක් සාස්ත්‍රුන් වහන්සේලා නොදැක බුදුජානකේ දැකපු දේ. ඒ නිසා ඒකට එන්න දෙන්න ඕනේ. ඒක හරියට වැම ඇලිල්ලක් වගේ. ලයිව් එකක් වගේ. තුවාලයක තියෙන සැරව පිට වෙනවා. ඒ නිසා වනමුකේ බහන්න හොඳ නැහැ. ඔය ධර්පණ්ඩ වෙදකම් කරනකොට වටේට මේ ඒකට මම දන්නේ තා පාප්පා වගේ ගාලා වනමුකේ ඇරලා තියන්නේ. අර අර ඕජාව ගලන්න ඕනේ. ඉතින් ඒකට ඉංග්‍රීසි වෙදකමයි කියලා කියනවා. ඒකට ඕකේ විෂ බීජ එනවා. ඒ නිසා මේක ප්ලාස්ටර් කරන්න කියලා. ඒ සිංහලෙන් දකින්න නැහැ නේ බය වෙන්න එපා. වනමුකේ විශේෂයට යන ඒ වගේ ආනාපාන හොඳට ගිවිගෙන සමානට මුලදී වෙනවා සමානට මැදදී වෙනවා සමානට ඕන සිුම් වෙනකොට ඉතින් නානා බහුරු කෝලං එන්න පටන්. ඒ බහුරු කෝලං වලින් මමයා කියන්නේ කවුද කියන එක. නැත්තම් මම මෙතෙක්කල් කපටා කරගෙන මම කියාගෙන හිටපු කෙලස් ධර්ම ටික. ඒක ගොඩක් වෙලාවට කාපට් එක යට දෙන්නේ. නැත්තම් අනුසය. ඒක එන්න යනකොට එන්න යනකොට තමයි තේරෙන්නේ ඒක පැමිණෙන්නේ ගොඩ පෙරක දෝරුවන් වගේ අපේ හිසුප සිද්ධිය කල්පනා කරන්න වගේ තමයි එන්නේ. මේ කරන්නේ මොකක්ද අර සියුම් වීගෙන යන ආස්වාස් ප්‍රසවාසයේ වෙනුවට නැත්නම් ගත්ත මොනාර වුණාරි වෙනුවට විචිත්‍රත්වයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් අනාකූලව බරන ප්‍රවාහය ආකූල කරලා ගන්නවා. ඊට පස්සේ අපි විශිෂ්ට ඥාණයෙන් අර ආකූලකමට ඔටුනු පටන් ගන්නවා. එයාට කියනවා ඔයා සභාපතිකමට හොඳයි ඇවිල්ලා වාඩි වෙන්න කියලා ආනාපාන කියන පොඩ්ඩක් පැත්තකට වෙන්න ඔයා සුදුසු නෑ. වාගෙන් කිසි මේ සේවයක් වෙන්නේ නෑ. වා ඔයie කරබන ඉන්න කෙනා එහෙම නෙවෙයි මෙයා හොඳයි කියලා මූලිකත්ව දෙනවා. දුන්නා පස්සේ ආනාපානේ හෝ සතිය කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් කරන්න යන්නේ නැහැ. ඔව් සරුවචනාංශය ඇතුළේ මහෝත්තමයන්න් වහන්සේලා වැඳලා ආනාපාන කියනවා ඔබතුමා රාජ්‍ය කරන තාක්කල්. නැත්නම් ආනාපාන සතියට කියනවා ඔබතුමාලා රාජ්‍ය කරන තාක්කල් මේක අකුසල් නෑ. විචිත්‍ර නෑ. මම අකුසල් නෑ. මේක තමයි මහෝත්තමයන් වහන්සේලාගේ ක්‍රමය. සතිය තියෙන තාක්කල් පවු නැහැ. අර අනිකුත් වෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම එක්ක අංශේ වශයෙන් එක්ක පරිඋත්තාන වශයෙන් කෙලෙසක් එක තමයි. ඒකමයි ඒකේ තියෙන විචිත්තත්වය මේ ආකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා කියන මේ ආකූල වචන බොහෝම සමානයි කෙලස් කියන වචනේ. කෙලසන ගතියක් තියෙනවා. අර පිරිසිදුෙක් කෙලසන ගතියක්. ඒ කෙලස් වල තියෙන අනිපාහර ගතිය තමයි කොච්චර පිරිසිදුයක් වුණත් කෙලසන්න පුළුවන්. කතා කරලා ලැජ්ජාවක් නැහැ. අනේ මෙච්චර පිවිතුරු දෙයක් නේද මේ ඉගෙන තියන්නේ කියලා කෙලස් වල එහෙම එකක් නැහැ. ඒ මොකද මේ දෙකටම ඉදිරිපත් වෙන්නේ මානසිකාරය. එක්ක යෝනිසමස්කාරය එක්ක ආයනසමස්කාරය ඒක අභ්‍යන්තර සාධකයක්. අයෝනිසමස්කාරට ගියොත් අපි ඒ වෙලාවෙන්න සැකේ ලුක් කරගන්නවා. බයගතිය ඉස්සර කරගන්නවා. පාළුගතිය ඉස්සර කරගන්නවා. කම්මැලිකම ඉස්සර කරගන්නවා. එපා කරන ගතිය ඉස්සර වෙලා අම්මෝ මහ විනාශයක් වෙන්න හදන්නේ කියලා ඒක ලොක් කරගන්න. එතකොට ඉබේම ආනපාන කොම්. යෝනිසමනිකාරය આવොත් වෙනවා මෙතන තියෙනවා ත්‍යාගවන්තකම. මොකද්ද ත්‍යාගවන්තකම කියලා කියන්නේ? ගුරුසු ආනාපානේ ශුන් ආනාපානේ මාර්ගෙන් දිගදා. ශුන් ආනාපානේ අති ශුන් ආනාපාන මාර්ගෙන් ගවලා. ඒකට වටේ ගොරෝ ගොරව ඛණ්ඩ පණින්දෙන ව්‍යාකර දෙිනුවක් වගේ ඔය කෙලස් ටික හටි කොට වට කරනවා. ඒ කොච්චර හෙල්ලම් කරත් Taman එළඹ සිටි සිහිය අප්‍රමාදීව උච්ඡන්නව ආසන්න ආනාපානයේ ගිවා දවන වැඩ පිළිවෙල කරගෙන කරගෙන යනවා එතන ඒ විරාගයක් විරාගය කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ගොරෝසු දේ බොහොම ටිකක් රසවත්කමක් තියෙනවා චිත්තන්දර ගතියක් තියෙනවා සියුම් දෙයක් නැහැ ඊටත් වැඩි අතිසියුම් භාවයට යනකොට සියුම් ආනාපානයේ තියෙන රසවත්කමක් නැහැ ඒකට හේතුව පෙන්වන්නේ ආනාපානයේ ගොරෝසු වෙලාවේදී ආශ්වාස ප්‍රශ්වාසය අතර වෙනස ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වෙනස්කම් ආදී විචිත්‍රතා තියෙනවා. නමුත් ආනාපාන ජීවිගෙන යන්න යන්න ඒ ඔක්කොගෙම තියෙන පොදු ලක්ෂණ මත වෙන ඔහේ චලනයක් විතරයි. කම්පනයක් විතරයි. සමහරට හුදු ආලෝකයක් විතරයි. ඒකේ ආශ්වාසය අඳුරන බෑ ප්‍රශ්වාසය අඳුරන බෑ. ඒකට අර විචිත්‍රතාව වෙනකොට ඒකාකාරීකම එනකොට මේකට කියන විරංජන වෙනවා කියලා. විරාජ්‍යති පංචයෙන් කරන්න දෙයක් නැති වෙනවා. මේක නිවන් මඟ දන්නවනම් මේක නිවන් මඟ කියලා දන්නවනම් රංජනීය කිරීම රමණීය කිරීම සංසාරේ බව දන්නවනම් දැන් මේ ඉබේ කියලා දෙන නිවන් මාර්ගය ඉබේ සැලසිලා එන විරාගය නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වෙනවා. ගුරු ස්වානාපානේ සිවුම් ආනාපානේ පාටපත් වෙනවා කියලා කියන්නේ ගොරෝසු බව නිරුද්ධ වෙලා යනවා. ඒ සිවුම් එක අතිසිවුම් වෙනවා කියන්නේ නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙන වචනේ ලස්සන වචන ඔච්චරමයි ඔකට කියන්නේ. මේ නිරුද්ධ වේගන යනට නිසින්ින්ද මේ එක සැරේ වෙනව නෙවෙයි ඉස්සලා හුස්මට වැඩි මේ හුස්ම කෙටි වෙනවා සිවුම්. ඊගා හුස්ම ඊට වඩා කෙටි වෙනවා සිවුම්. ආන්නේ වැඩපිළිවෙලට බාධාවකින් තොරව වින්ත දිනයකට සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරන දෙල එකල නිසින්ින්ද වැඩෙන්න පාස්කම් සලසනවා ගොවියා. පැලයකට අවශ්‍ය කරන වතුර, පොහොර, ආලෝකය, හුලං ලැබෙන්න බලලා නිසින්ින්ද වැඩෙන්නයි. නමුත් මේ වෙලාවේදී ඒක නීලස වෙනවා, ඒක පාළුයි, ඒක තනි, ඒක නිබ්බිදාව පහල වෙනවා කියලා රසලෝලීත්වයට වැටිලා. එහෙම නැත්නම් අනිකුත් ලෝකායත විශ්යන් වගේ මේකෙන් ලාභේ සත්කාරේ සම්මාන සී ලෝකේ දැන් තමනාදී ඔරෝජනයක් ලැබෙනවා කියලා හිතන්න පටන් අරගත්තොත් ඒ අර ඡාග පටිසග්ග මුත්‍ය අනාලෝකය සන්තර්පයට සම්පූර්ණ විරුද්ධ පැත්තකට යනවා. නමුත් ඒක අර ජීවා දමනලා ජීව මේ ජීවා දමන්නේ සක්කායයි. ඒතර සක්කායල තියෙන රූප ධර්ම ටික. එන්න තියෙන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන ඔක්කොම අපි මුලින්ම නොයනා තාලට ගබලා ගත්ත ආවත් සාධාරණ නැහැ. පොට්ටබ්බ රූපේ අල්ලන. අල්ලලා අනිත් ඔක්කොම අයින් කරගෙන ගියේ. දැන් පොට්ටබ්බ රූපේ කියන ආනාපානෙ ගොරෝසුකම සියුම්කමන සියුම්කම අතිසියුම්කමන කියලා දැනෙනා නොදැනෙනා තැනට යනකොට ඒ නිරුද්ධ වීම දැන් පියවර ගන්නකෙත් වෙනවා. පිටචාන සක්කාය දිට්ඨියේ තියෙන රූපස්කන්ධය නැත්නම් රූප උපාදානය ජීවෙන එක භාවනා ප්‍රතිඵලයක් නෙවෙයි. භාවනා කරන එක කරන්න තියෙන නිසිනින්දේ ගෙවෙද්දී ඒකට එහෙමම යන්න ඇරලා ඒකට බාධා වශයෙන් එන්න පුළුවන් මේ විචිත්‍රත්වය විවිධාංගීකරණය. නැත්තම් සැකයිපත වීම, ආයෙන් හුස්ම ගැනීම, එනතම මේ ඔක්කොම අතහැරලා හිත නිින්දට වැටෙන එක. ඌව නොඑන්නම කබලා ගන්නවා. ඒක නැත්තම් මේ මේක නිසින්ින්ද වෙන්න අරලා අරසාව සලසන්න ඕනේ. බාධාකින් තොර වෙන්න. අනුග්‍රහ කරන්න ඕනේ. ඒ අනුග්‍රහ බුදුහාමුදුරු කියලා දෙන්නේ. ඒක ඔක්කොම සාමාන්‍ය බුද්ධිය. දැනගෙන තියෙනවනේ මේක සංසිඳනවා මේක අම්මා අප්පා කාලේවත් අත්තා මුත්තා කාලේවත් වෙච්ච එකක් නෙවෙයි. මේක හැමදාම අපිට හම්බ වෙන්නේ නැහැ. අනේ ඊටත් වැඩි අද මේ විරාගයේ විරංජනීය කමනය කරන එක වෙනකොට විරංජනීය කිරීම, ඊට නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ කර දැමීම, ත්‍යාගවන්ත වෙන එක, පේන හරිය දැනෙන හරිය භාවය අධර දාන එක, පරිණිසග්ගය කියලා කියන්නේ ත්‍යාගය කියලා දීර්ඝ දාන එක, අධර දාන එක මුත්‍ති කියලක මේ දැනෙන මේ ලාවට හරි දැනෙන දේෙන් මේකත් මන මිදෙන්න නැත්තම් කියලා. අනාලයෝ කියලා කියන්නේ මේකට ආලේ හරපන්න පුළුවන් නම් ඒක හොඳටම පේනවා ගඟදිගේ ඉහළට පේනන අදිෂ්ඨානයක් තියෙනවා. ඉතින් මේක කවදාකවත් ලාවටවත් එලිපත්වත් පාගපු නැති කෙනෙකුට මෙහෙම බණ කිව්වොත් දෙයත් උගා කරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. නමුත් යම් ප්‍රමාණයකට ගිය කෙනෙකුට තමයි ලැජ්ජාව පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කුසල ඡන්දයක් පහළ වෙන්න තියෙනවා. මින් එහාට කෙරෙන දෙයක් නෑ. දැන් තියෙන්නේ උදැල්ලෙන් අයින් කරන, සවලෙන් අයින් කරන තියෙන කුණු ඉවරයි. දැන් තියෙන කන් හැන්දෙන් ගන්නයි තියෙන්නේ. ප්‍රවේශමෙන් අර ඉතුරුලා තියෙනවා නම් යම් කිසි බයක්, යම් සැකයක්, යම් නිින්දට යන ගතියක්, යම් හයියෙන් මේ වෙලාව හුස්ම ගන්න ගතියක්, යම් ආකාරයෙන් පරියන්කෙන් නැගිටලා යන්න ඕන කියලා ඉස්සන ගතියක්, යාප් වෙලා බැගෑ වෙලා යටහත් පහත්ලා කියන්න ඕනේ මේ ගෙවෙන ගෙවිල්ල එහෙම යන්න මම තව එක චිත්තක්ෂණයක් තව ඩිංගිත්තක් නින්දටම වැටි සැක නෝපදව ආයාසෙන් හුස්ම වල යන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් අනුග්‍රහ වශයෙන් මේ ත්‍යාග පරිණසග මුත්‍ය අනාරයෝ කියන කටයුතු වෙන්න ආරිනවා ඉස්සලා තිබුණේ නරකයි කියන දේවල් වෙන් කයින් කරපිට දැන් තියෙන්නේ හොඳ වැවෙනකොට ඒකට විසින්ද වැවෙන්න දෙන්නේ ඔය දෙකම තියෙනවා ත්‍යාග මුත්‍ය පරිණසග මුත්‍ය අනාරය කියන වචනේ ඒ නිසා අපි ගත්තොත් එහෙම දාන සීල භාවනා කියලා කිසි ප්‍රතිපදාව ගත්තොත් දානය විස්තර කරන්න සර්වචනාංශ ඔය වචන හතර ඔහොමම පාවිච්චි කරනවා. ඡාග, පටිනිසග්ග, මුත්‍යානාවය. ඒක මේ මේ කෙතරක ඉන්න දක්ෂ උපාසකෙක් කවුද කියලා අහුවොත් මේ විගත මලමච්චරේ ඉන්න චේතසා අගාරං අජ්ජාවසති ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍යානාවය. මසුරු මල අඳුරලා ගෙදර වාසය කරනවා ත්‍යාගවන්තව අපටිනිස්සකෝ දීලා දමෙන් මුත්‍ති විදිලා අනාලේ කියලා කියන ආලය හරපලා ඊට පස්සේ සීලය කියලා කිව්වහම සීලෙ දිද්දීලා දානවා අනුන්ට බය දෙන එක නැත්තම් බය නොදීමට අදිෂ්ඨාන කරනවා ආභය දෙනවා අපිට පුළුවන් නම් යම් කිසි කෙනෙක් එක්ක චිත්තක්ෂණයක් සැකයකින්තරෝ බයකින්තරෝ ජීවත් වෙන වැඳලා සලකලා දෙනවා අනේ මේ මිනිස්සුන්ට ඇතිවෙන්න දුක් තියෙනවා මම නිසා කාටක බයක් චකිතයක් නොවේවා කියලා අනුන්ට දෙනසින බයක් එන්න තියෙන බයක් වළකන එකට සීලය කියනවා හොරකමක් මේ සතෙක් මරන්න තියෙනක නොමලාපාය හොරකමක් වෙන්න තියෙනක නොකර නිකන් වෙනවා කාමීත්‍යචාරය නොකර බොරු කියලා හිස්සකල් පරිසර නොකියයි එතනත් අතාරය ඒ සමාධි භාවනාවට යනකොට දැන නොදැන අපි රැයත් දවල් නැතුව වෙනසක් නැතුව රැගෙන ආපු කාමච්ඡන්දය ආදී ඊටදී සියුම් කෙලෙස తీරලා. ඊට පස්සේ විපස්සනා විදිහට කරන්නේ ඔන්න අනුශේ කෙලස් ටික, චපල ගති ටික, වංචනික ගති ටික, මායාවී ගති ටික, සැක සකත්පෙනී හිටින බොහොම දක්ෂකමක් විදිහට මේ ටික ඔක්කොම කෙවල දැන නිසා මුළු පද්ධතිය පුරාවටම තියෙන්නේ දානේ ගුණ වර්ගයක්. දානේමයි. නිසා අපිට කියන්න බෑ මේ දාහනේ ලාමක දෙයක් මේ නිවන් දකින්න භාවනා කරනකොට කමුද නිවන් දකින්න කරන භාවනාවලිත් කරන්නේ දාහනේද වගේ ආමිෂයක් නෙවෙයි දෙන්නේ තමයි ළඟ තියෙන චපල මේ කොට්ටෙත් එක බදාගෙන බුදියාගත්ත මම කියාගත්ත මගේ කියාගත්තේ අනුශේ ධර්ම යටිපහුව වෙලා තිබුණ කෙලස් ටික මතුවෙනවා මේ වෙලාවේ මතුවෙනවාදී කිවෙන ආනාපානයට වාංගු කරලා ඒවට ඇවිල්ලා යන්න ගන්නවා රංග දක්කලා රංගනේ නැත කරන්නත් එපා, වරෙන් කියන්න යන්නත් එපා, නෑ කියන්න යන්නත් එපා, ඵලයන් කියන්න යන්නත් එපා. ඒකෝට රංග දැක්වීමෙන්ම තමයි ළඟ තියෙන අනුශේ කෙලස් වල රංගනීය දැකීමෙන්ම දර්ශනා පහතබ්බා කියලා ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රැස් යනවා. ඒගොල්ලන්ගේ ඒ චපල ගති නැතිලා යනවා. ඉතින් ඒක බලාගෙන ඉන්නාට ඒක තමයි විපස්සනා කියලා පෙන්වන්නේ විශේෂ උපසනාවක්. බාහිර දේවල් නෙමෙයි බලන්නේ ඒ සඳහා ගත්ත මූල කර්මස්ථානෙම දිගට බලාගෙන ඉන්නවා. කාම තණ්හාදී මුලින් අයි කරපු දේවලුත් නෙමෙයි. දැන් භව තණ්හාදී මේ තමන්ගේ අභිවෘද්ධිය මෙහෙම කරනකොට පවුල අඹෝතරුව කොහොමද කියන එකක්වත් එහෙම නැත්නම් ගෙවල් දොරවල් වලට මොකද වෙන්නේ? ඒව මේ පැතිරී බලන එක නෙමෙයි කරන්නේ ලද චිත්තක්ෂණේ රැකගෙන යනවා. ඒකට හරි කමන්නේ ඉච්චර කැප කරලා කරගෙන යනකොට කවුරු හරි කහිනවා, සද්ද කරනවා කමන්නේ. ඒකට ද්වේෂ කරන්නේත් නැහැ. විභව තණ්හාවත් කල්පනා කරලා බොහෝම යටහත් පහත් බොහෝම නිහතමානීව බුදුන් කෙරේ සද්ධාවෙන් දිගට පවත්වාගෙන යනකොට ඒ දානේ ලකුණුත් තියෙනවා නිරෝධ සත්‍ය ලකුණුත් තියෙනවා ඉතින් මේ කියන නිරෝධ සත්‍ය නැත්නම් නිරෝධයේ කෙටි නැත්නම් සූක්ෂම ස්වභාවය අර කියන પરමාර්ථ වූ නිවන් ලැබීමේ පෙත මාවත මධ්‍ය ප්‍රතිපදා කියලා දන්නවනම් අපි කොච්චර දුරට ඉදිරියට ගිහිලා තියෙනවද කියන එක අහන්න දෙයක් නැහැ කාගෙන්වත් මම ඉන්නේ හරි පාඩද වැරදි පාඩද කියලා අහන්න දෙයක්වත් නැහැ. අනිත් එක අහලා අනිත් කෙනෙ මොනව කරන්නේ? කාටද තේරෙන්නේ ඔය හිතේ තියෙන චපල ගැටි මොන මොන විසරමවාගෙන මොන මොන බෞරු කෝලම් පාගෙන එනවද කොහොමද අපි වයින් කරන්නේ කියන එක හැප්පිලා මේ හරි වැරදි ක්‍රමයටම යන්නේ. ඉතින් මේකෙදී අපිට අර බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවයේදී ලොකු බලප්‍රයෝජනයක් තියෙනවා. අපි කරන ක්‍රියා ශේරම අපිට ආපහු හැරිලා එනවා අපේ සමාජයේ. සමාජය කියලා කියන්නේ අපි ඉන්න පරිසරය අපිට හම්බ කරපු අපිට හම්බෙච්චි ආදාසයක්, කණ්ණාඩියක්. ඒ පරිසරයෙන් අපිට ලැබෙන්නේ අපි ඒ පරිසරයට නිකුත් කරපු දේ මිසක පරිසරයෙන් මොනවක්වත් හම්බ වෙන්නේ. කියන්නේ හොඳම කණ්ණාඩියක් නම් කණ්ණාඩිය කවදාහකවත් ඒ රූපය විකෘති කරන්නේ ඇති හැටි පිළිබිඹු කරනවා. කල්‍යාණ මිත්‍ර සමිතියක් කියලා කියන උච්චාරණය. එතකොට අපිට අපි ඉන්න සමාජයෙන් ලැබෙන දොස් ප්‍රශ්නම් අපි දැනගන්න ඕන අපේ හිතේ ද්වේෂය තමයි ඔය හැප්පිලා අපව එන්නේ. අපි ඉන්න පරිසරයෙන් ලැබෙන්නේ බොහොම ආලවට්ටංගමක් සෞතකමක් නම් එහෙනම් දැනගන්න ඕනේ අපේ නිකුත් වෙන්නේ තෝක තමයි. මේ පරිසරයත් එක්ක මුත්‍චි ගතිය, මිදිච්ච ගතිය, යා නැතුව මට පුළුවන්, මට නැතුව යාට පුළුවන් කියන විදිහට මිදුණු ගතිය තියෙනවනම් අපිට පරිසරයෙන් හම්බෙන හැම සංඥාවකින්ම බුදු කෙනෙකුගෙන් නැති විදිහට ආශය අනුශේ ඥාණයෙන් ලැබෙන ප්‍රක්‍රියාව සිද්ධ වෙනවා. නිසා පරිසරයට පුදුමාකාර ගෞරවයෙන් කටයුතු කරනවා. සංවේදී වෙන්න. ගස් කොළන් වලට පවා, හුලකට පවා, සතා සර්පයට පවා සංවේදී වෙනවා නම් අපිට දැනගන්න පුළුවන් අපි ගන්න පෙත. ඉතින් හුඟකදී කිතන එහෙම බෑ. ඒ වෙනකොට මේ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දරුවචනාංශය ඇවිල්ලා අපිට කමට අසුද්ධ කරයි කියලා. තියෙනවනම් හොඳයි. ශ්‍රේෂ්ඨයි. නැති උනායි කියලා අසරණ නැහැ. අරුවචනසේ නැතුණා කියලා අසරණ නැහැ. අපි සංවේදී නම් පරිසරයෙන් අපිට පේනවා. ඒ පරිසරය විනාශ කරන්න හදන්නත් එපා. විනාශ කරන්න කියනවා අපි සමාජ සෞඛ්‍යයෙන් පාඩපත් කරනවා, දේශපාලනඥයන් පාඩපත් කරනවා අනවශ්‍ය ප්‍රශ්නයක්. අපි ඒක තියාගන්න පිළිමිගුවක් වශයෙන්. තමන් යන මතේ මතේ පෙතේ පිළිඹුවා. ඊට පස්සේ භාවනා කරනකොට සබ්ජයක් ආවයි කියලා හිතන්න. කමඨා සුද්ධ කරන දෙයක් නෑ. සබ්ජයවිල ගියාට පස්සේ සතිය කැඩිලාද කියලාද කියලා බලන්න. සතිය කියනවා නම් මොකක්ද බලන්නේ දැන්. අධ්‍යයන නැති වුණත් කමනක් අපි කරලා නම් ඒ නම් ඉතින් ආය අහන්න දෙයක් නැහැ. පෙකින වෙල කැඩිලා. ඒක නිසා මොන දෙයක් කැඩිලා Tamange හිතට වැදුනත් මොන විදිහේ දෙයක හැකුණත් එයින් ඉතුරු වෙන ආකල්පය දිහා බලන්න ගන්නවා. දැන් මට උනේ මේකෙන් ධෛර්ය වැඩි වීමද අඩු වීමද? සති වැඩි වීමද අඩු වීමද කියලා කල්පනා කරන්න පුළුවන් නම් ඔච්චර තමයි කමටහන්. ඒක ඉස්සරහට යනකොට යනකොට තියෙන බාධා අඩු වෙලා සාධක වැඩි වෙනකොට තමන්ටම ධෛර්යයක් ඇති වෙනවා. මොකද ආධුනිකයට ගොඩාක් උදව් කරනවා. මොකද අර ගුරුසු දේවල් වලින් බෙල බලපෑම් වැඩි නිසා සභාවන මධ්‍යස්ථාන තියාගෙන නිච්චපතා බණ කියලා ධර්ම සාකච්ඡා කරලා මෙහෙම වාඩි වෙන්න මෙහෙම සක්මන් කරන්න කියලා ඒ ගුරු කරන්නේ. ඒක ලොකු සාධනක සේවාවක්. මොකද මේ වෙලාවේදී එයාට තනියම නැගිට ගන්න බැරි නිසා එම ගියාට පස්සේ එන්නේ එන්නේ යනකොට තේරෙන්නේ නැත්තම් මේ කෙනෙක් මේ ජීවිතේම සාක්ෂාත් කළ යුත්තක් කියලා එහෙනම් ඉතින් හරි අමාරුයි ඒකට අර පෙට්‍රල් වාහනේ ඩීසල් දැම්මා වගේ අමාරුයි. තමන්න තේරුන්න ඕනේ භාවනා කරන කරන යනකොට මෙතෙක් ආපු පාර මට ඕන තැනකට හදා ගන්න පුළුවන්. මේකමයි ඉස්සරහට කරගෙන යන්න ඕනේ මේ ගෙවා දමන වැඩ පිළිවෙලක් මේකේ තියෙන්නේ මුලින් දාණය ඇති දෙයක් දීලා දාන එකයි. පස්සේ තියෙන්නේ ස්වභාවයෙන් ගෙවෙනකොට ඒකට නිසිනින්දි එහෙම ගෙවෙන දෙයක්. දෙකම ත්‍යාග කියන වචනට මුත්‍ති කියන වචනට ඡාග කියන වචනට පටිනිසග්ග කියන වචනට අනාලය කියන වචනට අර්ථකථන වෙනවා. ඉතින් මේක පටිනිසග්ග කියන වචනය විස්තර කරනකොට පරිත්‍යාග පක්ඛන්දන කියලා වචන දෙකකින් විස්තර කරනවා. පරිත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාග වශයෙන් දීීම. පක්ඛන්දනේ කියලා කියන්නේ ඒ Taman අල්ලගත් අරමුණේ নিমগ্ন වෙන එක. අරමුණක් දැඩිව අල්ල ගන්නවා කියන එක. අරමුණ දැඩි වැල්ුවේ නැත්නම් අනිතව දීලා දාන්නත් බෑ. අනිතව දීලා දෙන්න නැත්නම් අරමුණ අල්ලන්නත් බෑ. නමුත් අල්ලනවා දීලා දානවා කියන්නේ හාත්පස විරුද්ධ අර්ථ දෙකක්. ওই දෙකම පටිනිසග්ගේ කියන වචනයට අර්ථකථන වශයෙන් දෙනවා. පරිත්‍යාග පක්ඛන්දන. ඒ නිසා අපි සියලු දේ දීලා දාලා ගෙවෙන්නා වූ අරමුණෙහිම নিমগ্ন වෙන්නේ. වටපිට බලපලා ඉන්න කිව්වොත් බෑ. ඒකෝට අර විචිත දේවල් වලට බහුරූප කොලම් වලට අහු වෙනවා. අපි ඒකම හිත තියාගෙන ඉන්නකොට අසාධාරණයක් වෙනවා. අපි තෝරා ගන්නා ලදේට දේට අතිවිශිෂ්ට අවධානයක් යොමු කරනවා. අපි ඒකට කියන මූල කර්මස්ථාන. ඒක සියලු දේවල් අවශේෂ කරලා සියල්ල තෝගේට දීලා. එනිසා බුද්ධ ආගමේ බැලුවොත් ඔය සෑම වචනට විරුද්ධාර්ථ දෙකක් තියෙනවා. දෙකම තේරුම් ගත්ත දවසක් තමයි මේකේ තියෙන පරිසමෝපාදියත් ගම්භීරත්වය තේරුම් ගන්න බෑ සාමාන්‍ය ලෝකයට බෙන්නේ චපලකම. හැම වචනෙම තියෙනවා ඔයගේ අටිවිරුද්ධ අර්ථ දෙනවා. ඉතින් ඒ පරිසරයට දාලා නැත්නම් ඒ ප්‍රශ්නවලට සාපේක්ෂව કોઈ අර්ථද ගන්න කියන එක බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ගත්තොත් බුදුහාමුදුරන්ට ඩික්ෂනරි එකක් කියලායි දෙන්න වෙයි බුදුබණ කියන්න වෙන්නේ. පුළුල් පුළුල් තැන් වල පෙන්ලා දීලා තියෙන හැබැයි නමුත් භාවනා කරන එක දැනගන්න ඕනේ මුලින් පරිත්‍යාගය නෙමෙයි පහසට යන පරිත්‍යාගය කියලා කියන්නේ. එන කරදර බාර නොගෙන සිටීමත් පරිත්‍යාගයක් තමයි. ඒ වගේම ලැබිච්ච අරමුණේ සංසිඳන අරමුණේ ගිවන් වෙන අරමුණේ নিমগ্ন වෙන එක ආසන්න වෙන එක උත්සන්න වෙන එක පක්ඛන්දනය කියලා කියන්නේ. බැස ගන්නවා. නිමග්න වෙනවා. ඒ මතින් ඔය ලෝකෙට ඕන දෙයක් වෙච්චවයි කියලා ඉල දාන්න පුළුවන් ගැටයක් කරනවා. ඒක ඇත්තටම මම නැවතත් මතක් කරනවා කලින් කිව්වා වගේ භාවනාවේ සාමාන්‍ය මට්ටමට ගියාට පස්සේ ඒ පුද්ගලට ගැඹහියට එනවා ඒක. හැමදේම බල බල ඉන්න බෑ ගත්ත එල්ලේ ඉතරයි බලන්නේ අනික ගොල්ලන්ට තියෙන ඉතුරු ටික බලාගන්නේ මම මේක ගත්තා ගියා. ඒ කියන්නේ එන ගියක් වගේ ශක්ති කැවෙන්න පටන් ගන්නවා. යුද්ධ එකත් දිනන්න පටන් අරගත්තට පස්සේ මිනිසුන්ට විශාල ගැම්මක් එනවා. මේ පෙන්වත් අතපය ගියක් කඩාන යන්න පුළුවන්. ආන්නේ මට්ටමට යනකම් ඉතින් සරුවත් යනසේ පිටිපස්සේ ඉඳගෙන උදව් කරනවා. අතෙන් ගියාට පස්සේ කියනවා අන්න ඔබට පාර කියලා කියලා ඵලයක්. ඉතින් ඒ මම මේ විස්තර කරපු හැටි දවසේ මේ ඒ වැඩි වෙලාවක් ඒක මේ ජීවිතේ කළ හැකි ඥානවන්තයට අත්දැකිය හැකි ඔය ඈත තියෙන නිවනක් නෙවෙයි. ඒ නිවනට අවශ්‍ය කරන ඒ ගොඩනැගිල්ල හදන්න ඕනේ ගඩොල් සිමෙන්ති වැලි වාගේ තමයි. මෙවුවා මෙතන කිසි කෙනෙක් නෑ අත්දකව නැති කෙනෙක්. මේ දෙකට සෑහෙන දෙපැත්තේ කාරණා තියෙනවා. තියෙන්නේ මේ දෙකේ මේක ගන්න ඕනේ මේක අතහරින්න ඕනේ කියලා දැනගත්තාට පස්සේ ඔය කාංකා විතරණයක් පැනලා ඊට පස්සේ මංකාමග්ග ඥාන දර්ශන විසුද්ධිය වගේ ගියාට පස්සේ හැම බාධාවක් තුළම තියෙන సౌందර්යය. ඒකේ තියෙන උනන්දුකාරක ගතිය පේනවා. අපි නොදැන හිතන මේක සමනය කරනවා. අද ඒක බාධාවක් දැනගන්න හැබැයි හොඳට දැනගන්න ඕනේ තත්ස වෙනුනේ බාධාවට ඇඟෙන්න නරකයි මම බාධාව අඳුරගත්තයි. අඳුරගත්ත ගමන් බාධා කරනවා. බාධාවට කියන්නේ නා බොහොම කාලෙකින් ආවේ කොහොමද? එන්නකෝ කියලා යන කතා කරන්න ඕන හරියට නිකන් ආගන්තුකෙක් පිළිගන්නවා වගේ. මිනිහා සත්‍යයට කැමති නැහැ. මිනිහා වෙන විදිහ පේනකට කැමති නැහැ බාධාව. නිසා අපි දායත දික් කරලා කියනවා එනකන් තමයි හිතේ එන්නකෝ කියලා. එතකොට මිනිහා කියලා පොඩ්ඩක් ගිහිල්ලා එන්න පස්සේ නම් කියලා එනවා. නිසා බාධාවල් එක වැඩ කරන කවදාකවත් අඟවන්න එපා. බාධාව අඳුනගත්තව පෙන්වන්න යන්න. හැබැයි නොයවා කියන්න යන්නත් එපා සාදර වෙන්නත් එපා. ඒ දක්ෂකම. ඒක යෝගාවචර තුළ පැවති දක්ෂකම. ඒක එන එක තමයි ඔය මග්ගාමග්ග ඥාන දර්ශන විශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඉතින් එතෙන් යానකම්ම අපිට ඇත්තට හලයි සුදේශා කටයුතු දෙය තේරෙන්නේ. එනිසා ලොකු සංස ආනාපාන සති පොත ලියනකොටම මුඛ්‍යටි අනුමාත්‍රකාවක් ගන්න කිව්වා ගත යුතු දේ සහ හල යුතු දේ. මතක තියාගන්න උපතේ පටන් මැරෙනකන් දක්වා ඊ අවස්ථා දෙක අපිට සමානව තියෙනවා. කිසි වෙනසක් නැතුව. ගතයුත්තක් පැත්තෙන් බලනවා හලයුත්තක් තියෙනවා. ඉතින් හලයුත්ත ගත්තොත් අසත්පුරුෂ වෙනවා. හලයුත්ත ගත්තොත් ගතයුත්ත ගන්න එකක් නැති වෙනවා. ගතයුත්ත ගත්තොත් සත්පුරුෂ වෙනවා. හලයුත්තට රිංග ගන්න බැරි වෙනවා. ඉතින් මේ දෙක අතර චන සම්පත්තියේ තියෙන පුදුමාකාර නවම භාවයක්. කිසි දෙනෙක් වැඩි වාසි ලැබලා නැහැ කිසි කෙනෙක් අඩු වාසි ලැබලා නැහැ සමාන අවස්ථාවක් තියෙන්නේ අනේ සමානකම තේරුම් ගත්තට පස්සේ අපිට පේනවා නිවන් ලැබුවත් නැතත් මිනිස්සයා කියන සතා වාසනාවන්තයි එයාට විතරයි මේ අවස්ථාව තියෙන්නේ ඒක හෙලි කරගන්න එක පිළි කරගන්න එක තමයි අපි භාවනා මාර්ගය ජීවිතය යෝගාවචර ජීවිතයක් කියන්නේ හෙලි පිළි කරලා දුන්නත් මේ තේරුම් ගන්න එක කූඩු වගේ පිටි බැඳපු අකුරු වගේ අදිනව නෙමෙයි මේක තේරුම් ගන්නවා කියන එක ඊ타ත්ම විපස්සනාවේ තියෙන දෙවන්නක් මත රඳාමවත්න පවතින කලින් කියන්න බැරි තරම් බොහෝමත්ම අවස්ථාත්මෝචිත එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය මත රඳාපවතින දෙයක්. ඒ නිසා අපි මේ කරගෙන යන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගවා දාන වැඩ පිළිලක් බව තේරුම් ගන්න ඕනේ. හැම සතිමත් චිත්තක්ෂණයකම දැන හෝ නොදැන අපි ඒ නිවනට ලඟ. ඒ බුදුන් පන්සිවානස කියන්නේ ඒ පණිතරාමේ ඉඳලා පේනතරන් දුර ශ්‍රීදකොන් චෛත්‍යය කියන්නේ කොයි අතට ගියත් ශ්‍රීදකොන් වන්දනාවට ගිහිල්ලා තමන තමන හැම පියවරකින්ම අපි ශ්‍රීදකොන් චෛත්‍යයට ලඟ වෙනවා. අපි සමාහට වටවලල් යනවා වෙන්න පුළුවන්. ලංකාවේ කියන්නේ ශ්‍රීපාද වන්දනාවට යන ගිහිල්ලා පිටත් වෙලා තමන හැම පියවරකින්ම ශ්‍රීපාද පත්මයට අපි ලඟ වෙනවා. ඒ නිසා කියන හැම පියවරක්ම ඉතාල වැදගත්කමක් තියෙන නිසා තව කෙනෙක්ගේ පියවරක් හෝ තමන්ගේ පියවරක් අනුරක්ෂණය කරන්න එපා. ඒක බැලු බැලමට සිවිපාලේ පැත්තට නෙවෙයි වටවලලෙත් යනවා වෙන්න පුළුවන්. නමුත් එහෙම ගිහිල්ලා තමයි මෙතෙන් යන ඒ නිසා ඒ ත්‍යාගවන්තකම එපරිදි නිදක මුත්‍ය අනාලෝ සිද්ධ වේගන යනකොට ඒකට අතුරුාන්තරා නොකර ඒ කටයුත්ත නිසින්ින්දේ කරගෙන යන්න අවශ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට අපට දෙවන්නේගේ සහයෝගිකින් තොරව විපස්සනා ශක්තියෙම මේ ධර්ම දේශනා ශක්තියෙම ධෛර්ය ශක්තිය බලයට බේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් මම නැත කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දේශනා වාරයේ සඳහා පුරුදු පරිදිම සාදරයෙන් ආරාධනා කරනවා මේ සම්බන්ධව කිය යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් අපි එකට වෙලා ගන්න මේ නැත්නම් අපි පේන්න වෙන කටයුතු නැත්නම් පින්පැමිණීමේ ඥාතියන් ජීවත් කර ගැනීම නිසා පරමාර්ථ ජීවත් කර ගැනීම අපේ සතිවාරය සමාප්ත කරන කියලා නයියද හර පද්ධතියක් නැහැ කියලා වයින් එකේ හරයක් නැහැ කියන්නේ. ඒ එසෙන්ස් එකක් නැහැ, පිත් එකක් නැහැ. දැන් මට මේ ඉන්නකොට නැගිටින්න හිතෙනවා. නමුත් නැගිටලා කියලා බලනකොට හිතුවේදී කාරණාවක් පේන්නේ නැහැ. නැගිටින කන්න අම්බෝ ඉන්න බෑ. නැගිටලා කියලා බලනකොට අනේ මොකටද නැගිට කියලා තේරෙන්නේ. ඒ නිසා ආත්මේ නැහැ කියලා තේරෙනවා නැගිටිනවා නැගිටලා යන්න නමුත් පස්සේ බලන්න සම්පජඤ්ඤ හතර දාලා. දැන් හරි ඒ වෙලාවේ මම මේ කටු එක දැම්මගේ කටු දෙකේ පෙරලෝගේ දැන් දැන් නැගිටලා ගිහලා හම්බුණාද ඔය ඉල්ලන පරිප්පුව. අරක කැඩුනේ නේද උනා. يعني කෙලෙස් එකට ඉත වෙලා තියෙනවා කොහොමද කියලා හරයක්. මේ ඊට අනිත් දවසේ ගන්න තියෙන නැගිටින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරනවා. ඊට පස්සේ අරක එන්නකොටම මේ පාවීම එන්නකොටම අල්ලනවා. අල්ලන්න නම් ඒ ස්ටේප්ස් ස්ටෙප්ස් තුන හතරකින් ඉස්ලාම දාසේ කාලා ප්‍රමාණය රාත්තල් ගන්න දැනගන්න. පහුවෙන්ද කන ගමන් දැනගන්න ඕන දැන් මඩ කන්නේ. අනිත් දාසේ මඩ එනකොටම දැනගන්න පුළුවන්. ඒක එතකොට තියෙනවා ආපස්සට deconstruction කියලා මේකට කියන්නේ. deconstruction process. ඒක නම් ඉස්සෙල්ලා මොනගම කරන්නේ. කරලා පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. මේක මේ මම නැගිටින්න හේතු වෙච්ච ඒ වෙලාව මෙච්චර උත්සාහ ඔය නැගිටින එක නේ මුළු ජීවිතේ තියෙන ඕනම සංසීකදී මේ අපි වැඩ ගන්න උත්සන්න කරලා අපි කුලප්පු කරනවා මේක නැතුව බෑ මේක දැවෙනවා මේක ඒක තමයි දේශ බලන්නත් කරන්නේ කරලි උරුණාට පස්සේ ඒ බුදු ලොකුසා දින්න කාර්ය කියන ගෑණී මිනිහාගේ රණ්ඩුව එළුවන්ගේ රණ්ඩුව වගේ කියලා එළුව පුම්බගෙන ඇවිල්ලා ඕලුව තොලුව කියලා යනවා කරන්නේ අයියෙන් පොම්බ ගන්න උඩ පැනන කේසල් පොම්බ ගන්න මේ අනින්නෙත් නැහැ මේ වෙද්දිම ගෑනේ අරිය උත්තර බලන්නකොට එනවා මරාගන්නේ කියන්නේ නැහැ ඒ ඥානෙ මෙහෙ කරද්දත් බුද්ධමාහාර උත්තර නැබත් ඇලි එදෙනකොට එන්නමරයර කාලා බුදිය ගන්නවා ඒ කියන්නේ එච්චකන්නම් එන්න නඩු ඔලින් නහ භාවනා විචේචරයි ජීවිතේචරයි මේ දේවල් උත්සන්න කරන්න හදන එකම තමයි කෙලස් කියන්නේ මේ දේවල් හත්ත පහකට ගණන් ගන්න තියෙන තමයි මේ පින කියන්නේ හම්බෙච්ච මඟුල නැතුණාට අපි ජීවත් වෙනවා. ඕකෝ ඔය මොන මඟුලක් වෙච්චාද? අතාරිනවා කියන එක නේ කල යුත්තේ කරනවා. හැබැයි වැඩි බොම්බන්නේ නැහැ, වැඩි උත්සන්න කරන්නේ නැහැ, වැඩි ආසන්න කරන්නේ නැහැ. මෙන්න මේ විදිහ තීව්‍ර කරලා දක්වන ගතිය කේසලයි. ඉතින් ඒකයි කියන්නේ කැලේකට යන්නේ කියලා කැලේ ගස් කවදාකවත් මොනවාක්වත් උත්සන්න කරලා කියන්නේ. හරිද? කිසි දෙයක උත්සන්න කරෙලක් නැහැ. මිනිස්යාට විතරයි ඔය කුප්ප ගැටේ තියෙන්නේ. සත්තු සත්තු උත්සන්න වෙනවා කාමයට ආහාරයට කෑවට පස්සේ ඉවරයි. මනුෂ්‍යතුල නෑ මනුෂ්‍යයා කන්න ඉස්සෙල්ලා කන්න හදන දේ ආරසා කරන්නත් උත්සන්න වෙනවා. කාලා ඉවර වෙලත් අර මිනිහා වැඩියෙන් කාවයි කියලා ඒත් උත්සන්න වෙනවා. බුදුජානක කියන්නේ ඒ වෙලාවට කෑම වෙලාව උත්සන්න වෙන එක නම් සාධාරණයි. බදාගෙන කණ එක බැදගෙන කණ එක ආන්නේ ගැතියි. දැන් කෙලෙස් වල ස්වરૂපේ දකින්නකොට හරිම විචිත්‍රයි. හරිම විවිධාංගිකයි. හරිම පණ දෙනවා අපිට. මේ හොඳගේ දෙල්ලන් දැකපු දවසේ වැඩ. එයාට දෙන උඹට මීට පස්සේ ආයෙ මම නලවට කටවන්න හම්බ වෙන්නේ නැහැ. නලවපන් නටවපන් මම කරනකොට කනවා රහත්තල් ගන්න දැනගන්න. ඒක හරි ඒ කියන්නේ එසෙන්ස් එකක් නැහැ. මේක හරපද්ධතියක් නැහැ කියලා තේරෙන්නේ සිද්ධි ඉවර වෙන්න ඕනේ. ඒක මේ පුද්ගලික දේවල් වෙන්නේ තියෙනවා නමුත් කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ බටේට මානසික විද්‍යාව හදා අත්දැක දුන්නාට පස්සේ පුදුමාකාර නැගී හිටීමක් වෙනවා. ඇහැ මිනිසුන්ගේ ඒ තිබුණ මානසික සහන දුරු කරා. එකම මිනිස්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ අවුරුදු 40ට පස්සේ අර සනීප වෙච්ච කට්ටිය ළඟට ගිහිල්ලා ආයෙ සමීක්ෂණ කළා දෙනවා උන්ට ආයෙත් ඒ විදිහටම පිස්සුයි. අර වෙලාවේ ඉන උත්කර්ෂවත් විදිහට පිස්සු නතර කරනවා. ආයෙ ගිහින් අර කක්ක ගොඩේ ඉන්නකොට අවුරුදු 20ක් ඉඳන් අර දෙන්න තමයි. දැන් ප්‍රෙෂර් කාර්යෝ ගිහින් ප්‍රෙෂර් පෙට්ටිය අරගෙන එනවානේ. හැමදාම රෂපෙත්ත තමයි. කතාවත් ඒකෙන් නිදාතේ. ඉතින් ඒ වෙලාවේ ලොකු දෙයක්. ඒක නිසා දීපක් චොප්ප කතාව පටන් අරගන්නේ ආස්ත දෙමිලකම් කියලා. ඔය ඔය උත්කර්ෂවත් දෙයින් පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මොකක්වත් දෙන්න තිබුණ දන්නවා. අපි විශාල වදින ඒ විදා ළඟට යනකොට කණේ පෙනවා කියන්නේ. ඔතේ ලේදාගෙන පොඩ්ඩක් අවුරුදුක වෙකද ගිහිල්ලා බලන්න ඔහු වෙන විදිහට ගාසිලා ආයෙ බේත් ගන්නවා. අර කියපු කතාව වත්තරේ ගිහිල්ලා හැම එකම ගිහිල්ලා වෙදත් ප්‍රසිද්ධ වෙලා උයන කඩාගෙන අරයා තාම ඒලේ දෙමයි ආයෝ ඒ එදා ඒ දවස්වල ඒක හරියට දැන් හරි නැහැ ඕනම සංසිද්ධියක ওই විශිෂ්ට ප්‍රසිද්ධ වුණාට පස්සේ වත්තර වාර්තාවේ ඔත් එක කල කරාට පස්සේ වාර්තාව සිද්ධි තැනට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න වෙච්ච දේ අල්ලන්න අමාරුයි. මොකද ඒවා හින්දි නෑ මිනිස්සුන්ට මතකත් නෑ. වතර ගන්නවා නේද හින්දිට මතක නෑ. ඉල්ල බැලුවොත් එහෙම වුණා නම් තමයි ඇත්තටම මහ ලොකු දෙයක් තමයි නේද වතරේ කේන්දර දෙන්න හිතුණොත් තමයි. කාමත් හිතුව දැනම තමයි. මෙන්න මේක මම පන්නන එක තමයි මේ මේ ජනමාධ්‍ය කියන්නේ. මේ විලාසය පොඹනවා. කෙලෙසල හැදිච්ච. ඒක නිකන් අර හස්පුර පුපුරලා යන වෙලාව වගේ විශාල මොහොතයි තියෙන්නේ. මේ මොහොතෙන් බල පුරුදු ආත්ම තමයි. ඉතින් අපිට පුදු ආහලගෙන ඉත ඉස්සලත් බලපන් පුපුරන වෙලාවත් බලපන් ඉවරන වෙලාවත් බලපන් ඒ නිසා ජෙන්කුත් ආකාරයේ කියනවා නිවන් ලැබීම ගැන කියලා නිවන් ලබන්නේ ඉස්සලා කන්ද කන්ද තමයි. නිවන් ලැබෙන්න උද කන්ද තවදුරටත් කන්ද නෙවෙයි නිවන් ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්ද තමයි. ඕනම දෙයක් ඔය ධාතු ප්‍රතිකාර අනම්මන වෙන්නේ එක චිත්තක්ෂණයි. ඊට පස්සේ ඒක හරහා දැක්කට පස්සේ ආයෙත් අපිට ගෑනේ මිනිහා හොඳ නරක දකින්න පුළුවන්. හැබැයි දන්නා මේකේ හරයක් නැහැ කියලා. හර බැලුවොත් බලන්න දෙයක් නැහැ. මේ ඉස්සෙල්ලා හිතන්නේ නෑ මේක ඇඟිලා හරයක් ඇති කියන මායාව තියෙනවා. දැක්කට පස්සේ දන්නව කවුරු බහුරු කොලම් පෑවත් ඔය කාටක විවුරුනාට පස්සේ 1000ක් හීන දැක්කත් එළි වුණාට පස්සේ ඒක හීනයක් විතරයි. මුළු ජීවිතේ හරස්කඩේ ගන්න දෙන එක නිසා මේ පුංචි දේවල් කුප්පණ ගතිය, අවශ්‍යන ගතිය කියන ජනමාධ්‍ය ස්වරූපේ දේශපාලනයේ සහ කෙලෙස් ස්වරූපේ දිහා බලන් ඉන්නවනම් ඒක නැත්නම් ජීවිතේ හරි දල්. මොනවා හරි දෙකේ මේක අවසන්යි. අපි මේ උඹලකට දානවා වගේ තමයි බතට මාළු වලට නැත්නම් රසම සවුලක් ගන්න. ඒ මසවුල තමයි කෙලස් කියන්නේ. සලසනා වෙනවයි කියලා කියන්නේ ඕක දැනගෙන ඇචිවින්න කහලා මම හිතියක් නැතත් මොනවා වුණත් ওই ලෝකයේ චාරිත්‍ර මොනවාක්වත් වෙනස් වෙන්නේ මගේ වැඩක් මම බලා ගන්නම් කියලා පැත්තකට වෙන්න සලසනවා. ඒකකන් මම කියන්නේ අපි නැතු මේක කරන්න බෑ මමයි කෙරුම ඉතින් කොහොමද? කරන්න පුළුවන් වෙන්නේ මොකද? රිස්ස යන එක තමයි. ලෝකේ නම් අපි හිතයි කියලා ගියයි කියලා මොනම වැඩක්වත් වෙන්නේ. නිසා ලොකු සාංගින්න කාලේ කිව්වා. නම දිනන පරදින නෙවෙයි ප්‍රශ්නේ. ඉතින් ආදර්ශය දිහා බලන්නේ. අපි මරණයට පස්සේ මිනිස්සු මොනවා කියාවිද අපිට? දිනකොට අපි විභූෂණ පාගන අඳුර පාගන දිනනවා. ඔය මිනිස්සු බලන්නේ මුලමදායි මිනිස්සු අදාළ නැහැ නේ මිනිස්සු බලනවා මුලමදාක බලනකොට මොනවද මේක ගන්නෙ? මොකද්ද දිනාගෙන තියෙන්නේ? අන්තිම මොනවා කරදයි සත්‍යය පරාජය නෙමෙයි අපිට බලන්න තියෙන්නේ. අපි ඊට උගන ආදර්ශය මොකද්ද? අපි අපේ වැඩක් කිරීම සඳහා ওই පුංචි දේවල් පුංචි කරලා ලොකු දේවල් ලොක් කරන්න ගන්නවනේ හැම කෙනෙකුටම සමාන ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. කිසි කෙනෙක් බෙටර් ඔෆ් නැහැ. කිසි කෙනෙක් මේ විපස්සනා පැත්තෙන් බලනකොට. එහෙම නැත්නම් නම් ඉතින් නැගත් කාර්යෝ කේන්ද්‍ර කාර්ය සංඛ්‍යාව ඔබ වාසනාවන්තයෙන්ම කාලකන්ණි කියලා. විපස්සනාවේ කාලකන්ණිකමක් කියලා එකක් නැහැ. මොකද මේ දෙවියන්ගේ මොනවා හිතනවා ඒකේ නිතියස්තාවක් වගේ තියෙනවා කියන වශයෙන් කියන්නේ ක්‍රියාකාරී විචිකිලිවක් කරනවා බාධා නොකරන කාලයක් තියෙනවා ඒ කාලය තමයි අපේවා නියමයෙන් කියනවා ඉතලා වුණා කලින් වුණා වුණා මේ අවස්ථාවේ මම ධර්මයට කියනවා විවාදයේ වශයෙන් එතන එතන තමයි ඇත්තම කියනවා වචනේ කියනකොට කියන්න තියෙන්නේ. නමුත් හදිසිය ගිහිල්ලාට අත්දකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතලා පදම් වෙනවා. අත්තල වෙනවනේ ඒකේ මණ්ඩි බහින්න දෙන්නේ. එතකොට තමයි ඒකේ බුද්ධියක් හම්බ වෙන්නේ. ඒ නිසා ගිහිල්ලාවට හරියන්නේ. ගිහිල්ලාවම තීලාරයක් තියෙනවා. අදක් කරන ඊනෙන් හඳ දැක්කම. ඒකට යන්න පුළුවන්කමෙන් පේන දෙනවා පෙරපින් කරලා තියෙනවා. ඊගොල්ලන්ට හරිනවන්න ඉන්න තියෙන නමුත් ඒ හැකියාව නැති වෙන්නේ කරලා දෙන්නේ මේක පැය 2 3 4 එහෙම නැත්නම් කෙලෙස් වලට පැය 24ක් ගත කරන්නේ කියන්නේ මේකට ගියාට පස්සේ මම පැය දින්න ඕන දෙක දින්න ඕන කියන කහන් නෙවෙයි කරන්නේ තියෙන්නේ මෙච්චර අවුරුදු 2600 ඊට පස්සේ මේක හම්බුණාට පස්සේ පුළුවන් නම් පැය 24ම ඊටපස්සේ පුළුවන් නම් 24 හමාරක් කරන්න පුළුවන් නම් ඒ ධර්මත හොඳයි පොඩි නැත්තම් කරන්නේ අනන එකනේ එළිය ඉන්න කියන්නේ අනන වෙන එකයි. විචිත්‍ර බව හැබෑව. ඉතින් අහනවා එතෙන් ගියාම ඊගාට මොකද කරන්නේ? දැන් ශිරීපාදේ උඩටම ගියාට පස්සේ අහනවා ඉතින් ඊගාට උඩට යන්න බඳන්නේ. ඉතින් කියන පල්ලේ වල්පන්. පැත්ත බලන්න. යනකන් තමයි ඒක තියෙන්නේ. පද්මේ අපි පද්මෙට යනකන් තමයි පද්මේ අපි අරමුණු කරන්නේ. පද්මෙට ගියාට පස්සේ ආය අහන්න දෙයක් තියෙනවා දැන් මොකද කරන්නේ? ගිහලා බලන්න ඇති දෙයක් නෑ ගල තමයි. ඔය අපි හිතන පද්ම කතා ඒක බොරු. ඒ යන්නේ ඉස්සලා කියන්නේ බුදුහාමෝ රැස්ටි දෙනවා මේමයි 108ක් ලක්ෂණ තියෙනවා අනිය රෙදි කියලා පේන දේ ඒක උසලා පෙන්වන්නෙත් නෑ ඔය ගල පල්ලෙහා තිබ්බත් ඔච්චරම තමයි මම ගියා මගේ තලුව දඬු කෝඩු කියලා උඩෝ වත්ලා ගියා මට හිතුණා රෙද්ද උසලා බලන්න මේකේ තියෙනවද කියලා අම්මා අත තියන්න දෙන්නේ නෑ පච්ච වඩන් ඒ රම්නාද කියන මොනවද කියන්නේ පච්ච වඩන් කියන පොළ පාදම කටු පාදම පාවඩ ඉලලා මොකද කියන පිළිවෙට ඉලලා හොයන්න නෑ ගලකින් උතන වහලා තිබ්බත් ඔය කොට්ටර තමයි. හැබැයි සිරිපද යනකොට හතරවරන් දේවි පීඨයි යන්න නඩේට දේව ලොකු ගමනක් තියෙනවා. කියලා මොකද්ද බලලා ඉන්නේ? දැන් ඔය දඹදිව ඉන්දියාවේ ගිහලා ඍෂිකේශ ගියයි කියලා අහන්නකො මොකක්ද දැක්කේ කියලා? මෙහෙ නැති හතරමා බාසුගේ දොර හොත්තර මොන මඟුලක්වත් කියලා විය. මොකක්වත් නැහැ. ධම්මේ ගාමරෝ කියලා වීඩියෝ කරගෙන ආවිල්ලා ජිජ්ජ කුඩ පර්වතයයි කයිලාට පර්වතයයි අරම්මනා කීක පොතක් කියලා පෙන්නනවා. ඉතින් පෙන්නනවා මේ තමයි මානසවිලේ අංශය කියලා. අපේ කෝ කාටත් වැඩිය කැතයි. මානසවිලේ රණහංශේ උන්ගේ වෙනම සද්දයක් තියෙනවා මේ කට්ටිය තමයි ඔතන ඉන්නේ. ඉතින් මට අහන්න හිතුනේ කෝ ඒ සපත්තු දාගෙන සල්ලි පාවිච්චි කරන අර කන්ද නේද? ඒ ටිබෙට් කට්ටිය අල්ලන්නේ. ඒක කතියක් තමයි. මොකද්ද වෙනකොට දකින්න තියෙන්නේ. දිවි රෝගේ ගිහිල්ලා ආවත් ඔය ගෙදර ඇවිල්ලා ගියා සම්බෝලෙත්ට බත් ටිකක් දීපන් කියලා. ඔය මොන මගුල කෙරුවක්වත් ඕක විතර හරියන්නේ නැහැ. ඔය ඔය පිටරට ගිහිල්ලා හුත්ත කෑම කාලා ඉන්නකො එන්නේ කටවුරු කරගෙන සම්බෝලයක් එක බත් ටිකක් කන්න. හිතන්නේ නම් මොකද්ද ඉංග්‍රීසි නම කියා ගන්න බැරි කෑම වල තමයි කන්නේ. ඔය ඔය ගෙදරම් ගෙන හරි එක මිනිහෙක් ගෑනිත් එක්ක ඉන්නවලු අම්බ කරන් ඇතිලෝ. කම්මැලි. ඉතින් ගෑණි කරන්නේ කාගේ හරි කියලා පිටි කොටලා හාල් කොටලා කීයක් හරි හම් කරන කඩේනවලු. ඉතින් ඒ අත්තමගෙන් හම්බෙන බත්තියක් හරි ගන්න අර කොල්ල ටිකක් හම්බලා මේ කොහොම හරි කණ්ඩ හදනවා. අර මිනිහා කුප්පු මොත පිස්සුවෙන් නැත හැදලා මොනවද දෙනදී කණ්ඩ තියෙන්නේ කියලා. ඉතින් අර බත්තියක් බෙදලා ඉවරලා බෙල්ලල කොට. බෙල්ලල කොට නියඹලා කරලා ඉතින් වෙන මොනව කරන්නද තේ පොල් දෙලුත් ණයට ගෙනලා නුනුත් ණයට ගෙනලා. ඉතින් අරමිනට ගේන්ටි ගෙලිවල ලෙද්දක විතරක් මේ පරවිදි හැමදාම ගියට වෙල්ලල කොල කියලා අර රිද්ද පිටින් අරන ගහපුවාම කටුබඳ පිටියේ 탁කල ඇල්ලුවා. ඒ මිනිහට බඩගෙන ඉඳ අර වෙල්ලල කොල යට තියෙන පිළුත් එක බට්ටිය කනකොට රසයි. කියන්නේ වෙල්ලල කොල නැති කියලා. ඊළඟට කොහොමද තිබුණ ටික තමයි මම උඹට බෙදුවේ මම හැලියට දාගෙන පියගෙන කෑවා කියලා. අර ඒක ලේව කෑවා. කටුබඳ පිටියට ගහපිට එච්චරයි ඉතින් විහිකරපේ තමයි ගන්න දෙන්නේ. අපි හොඳ නැහැ කියලා විහිකරන එකේ තමයි ඔච්චරයි තියෙන්නේ. අපිට ලැතින ඒක හරි නෑ. ඉතින් ඉංග්‍රීසි නමක් තියෙන පිටරට හදලා තියෙන එක හොඳයි කියලා කියනවා. කාපු දවසක් තමයි මේ සම්බෝධි විතර. මම දන්නේ මට නම් නම කියන මම ඕන කෙනෙක් හවොත් මොනවද විශේෂයක් හදන්නේ? මේ පොල් සම්බෝලයක් හදාගන්න. සරු සම්පූර්ණයි. කිසි අඩුවක් නැහැ. ඒ නිසා කියන්නේ ලැජ්ජාවට සම්බෝලේ මඤ්ඤොක්කයි ගෙයිදරෝ ආගෙන කරනවා කියන්නේ. ඈ? නැන්දර මට ඉන්න එක මම ඔය කියන්නේ එමත් නම් තියෙන එකේ අපි ළඟ දීන එකේ අපි යනවා තමයි 10 14 ඇවිදිනවා තමයි ඇවිදින පස්ස තමයි තේරෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ වගේ වටිනා කැලේක පිරිසුදු වාතයේ පිරිසුදු ජලයේ තියාගෙන යම් කිසි කෙනෙක් හොඳ සිවුරු හොඳ කෑම හොඳ සේනාසන ලැබෙයි කියලා රාජධානියට යනවා නම් ඒ වගේ අත්හරින දේ වටිනාකම දන්නවනම් කවදාකවත් අඩියක් තියෙන්නේ නැහැ කවදාකවත් අඩියක් තියෙන එකක් නැහැ. රාජධානිය කියලා යන්නේ මොකටද? අපි යන්නේ අපි වෙන්නේ ශිෂ්ටාචාරයට යනවා වගේ තමයි පේන්නේ. මේ කැඩේ කර වනචරයි වැද්දෝ කියලා. මොකද බුදුන් කියන ඒක තමයි පිස්සු වාදයේදී නිකන් පිස්සු ජලයේ තියෙන ඒක තමයි පිස්සුම තියෙන මේකෙන් අඩියක් එළියට යනකොට මට සේනාසල් ලැබෙයි පිරිකරලා චීවර පින්න පාස සේනාසල් ලැබෙයි කියලා හිතලා අතාරින දේ වටනාකම දන්නවනම් අඩියක් කුස්සන එකක් නැහැ කියලා අංගුත්තර නිකායේ දීලා තියෙනවා. රජ පුතෙක් මේ කියන්නේ. අක්කිත රජ වෙන්න හිටපු රජ පුතෙක් මේ කියන්නේ. සම්මිසුරම් මේ සුබ හම් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ හිතෝ කලේ හම් වෙච්ච කලේට වැඩිය මොකක්වත් නැහැ. ඒ වුණාට අපිට හිතෙන්නේ ඒක අපේ කාල කන්නිකමට මේ අර පහසුකම් මේ පහසුකම් නැහැ කියලා තමයි හිතෙන්නේ. දැන් මේක අතිවිය අභෝතියෝ වාදිනන ගාවුවා තමයි මනිදලාර මේ ලෝකෙ ඉන්නේ පිටතර ලෝකෝල ඒ කියන්නේ එතකොට ඒකයි අන්තිම අවසානයේ ඇවිල්ලා එකම දේ නිවිසන්නා ඒකයි පුරාණේ ගත්තේ මොකක්ද එකම දේ අදින්න පුළුවන්නේ මොකක්ද එකම දේ කියන්නේ අර කියන්නේ සමාන විදලා මට මේ සමාන විදලා කියන්නේ ගහී සමානයේ මුල එකට කියොත් ඒ විදිහට අන්තිම විතර ඉතනොත් පල්ලෙහාට. ඉතින් අවකාශය අවකාශය අවකාශය කියලා කියන්නේ අභව ප්‍රඥප්තිය අභව ප්‍රඥප්තියෙන් තමයි භව ප්‍රඥප්තිය කියලා වෙන්නේ. අභව ප්‍රඥප්තිය නෑ මොනම දෙයකටවත් මායින් කරන ගතියක් හට ගැනීමක් නෑ මැරීමක් නෑ ජරාවටපත් වීමක් නෑ. භව ප්‍රඥප්තිය ගෙවන් කරලා බිඳුවෙන් පල්ලෙහාට ගියාට පස්සේ තමයි අභව ප්‍රඥප්තිය හම්බ වෙන්නේ. හම්බුනාට පස්සේ ඒක කාටවත් අයිති දෙයක් නෙවෙයි. නෑ මං කියන්නේ ඒක ලක්ෂණ ටික. ඔව් ලක්ෂණ මොකද මොකද නෑනේ පානාතුනේ අභාව ප්‍රඥාප්ති කියන්නේ නෑ නෙවෙයි දැන් ඩාක් කෙනෙදි ඩාක් මැටර් කියලා කියන්නේ නෑ කියන එකක් නෙවෙයි. ඩාක් මැටර් ඩාක් කෙනෙදි. ඒකකට නිවන. ඒ ඒ කියන්නේ අභාවයට සාපේක්ෂව අභාවය දැකලා. ඈ ඉතින් මේ ලයිට් එකක් වගේ එකයි නේද? ඒ ලයිට් එක නේද? ඒක මට ඒක මට weapons, but then you should comprise with something. Comprise what? I'm telling you now, right? ඒක නිසා ඔක්කොම relative. කිසිම දෙයක් නෑ absolute කියන එක. Is it result of G? No, එහෙම කියන්නේ බෑ. ඉලෙක්ට්‍රෝන වල චලනයකුත් තියෙනවා, ඒ කියන්නේ ක්‍රියාශක්තියකුත් තියෙනවා, හීට් එකක් තියෙනවා. එහෙම කියන්නේ නෑ නෑ එහෙම සිංගල් ෆැක්ටර් එකට ඇට්‍රිබියුට් කරන කොහොමදක් අප්පා. ආවා කියන්නේ නෑ. ගන්නවද මෙතන මේ කියන්නේ නෑ මේ නිවනතුනත් සතරමහා ධාතුන් අරන්ුයි කියන එක මේ කතා කරන්නේ නෑ නෑ මේ කියන්නේ අපි මේ රූප දිගේ විතර කරගෙන යන්න හදන්නේ දන්න තැනට නොදන්න තැනට සිව් තැනට යන්න හදන්නේ ඒ තුලිමුත් කියන්න පුළුවන් රූප ලෝකයේ පිළිබඳ තාත්ත්‍ය වැටෙන අරුපරෝපට ගියාට පස්සේ අරුප ලෝකෙත් බොහොම සිව් හොඳයි කියලා ඒ නිසා ඒ බුදුහාමර පහලෙන්ද අරුප ලෝක නිවන වගේ කියලා හිතාගෙන කියන ඒව සංඥානාගාඥා අකින්චඤ්ඤාය බුදුන්ස් කිව්වා ඒ අතෑරලා නෑ තාම භවී දැන් රූප නැති කරන්න අරූප හොඳයි. නමුත් අරූපය අල්ලන්න දෙයක් නැහැ. සංඥා. ඒකේ සංඥාව තියෙනවා. ඊට පස්සේ ඒකත් අතහැරියට පස්සේ සංඥාව කියන සංඥා කියලා කියන්නේ ඒකයි අපේ මේ දැනීම. හැඳිනීම. හැඳිනීම. ඔව් කල්ලා හැඳිනීම. හැඳිනීම කියන්නේ අඳුනා ගන්න දෙයක් තියෙනවනේ නිවන නෙවෙයි කියලා හිතා ගන්න. අඳුනා ගන්න කියලා යමක් තියෙනවනේ ඒක නිවන නෙවෙයි. නිවන කියන ලක්ෂණ තමයි හඳුනන්න බැරි. ඒකට නමක් දාන්න බෑ සංඥා කරන්න බෑ. ඒක දේව සංඥා සංඥා නෙවෙයි ආකින්චඤ්ඤායතරක් නෙවෙයි. මොකද ඒවර සංඥාව තියෙනවා තාම. දෙවෙනි කිසියම් කොමියුනිකේට් කරන්න පුළුවන් ගතියක්. එහෙනම් ගොනුව දැකපු හීනේ වගේ විඳින්න පුළුවන් කියන්න බෑ. ආ විඳින්න පුළුවන් කියන්න බෑ. නෑ ඒක ඒක අභාවයක් නෙවෙයි. ඒ භාවයක් තියෙනවා. නිවන කියන්නේ අභාව ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඕක කියලා තමයි අර ස්වයංාදී දිනාර අර මායිලා උපාදාන කරන්නේ ඒක උපාදාන වෙන්නේ නැහැ උපාදාන කරන තරම් දැන් අර වමුණා මේ මොනවද කියන කියන්න මත් අවබෝධ ඉතින් බැරි දන්නේ කියලා පානවා ඒ වමුණා කොහිද ගියේ කියලා ලකුණාට පස්සේ විද්‍යාමාන ධම්ම ධම් මෙයා කළා විද්‍යා ධම්ම වල කොහොමද අනිස්වාන කියලා මෙයා කොහිද ගියේ එතකොට විද්‍යාවකි කියනවා යජ්ජියේ අදි අදි මේ මේ මේ නිවන් නිවන කියලා මේ කියන්නේ සාමාන්‍ය නිවන් දක්ින එකක් යජ්ජිය අදි මේ ඒකනේ මේ ඒ යාගේ ඒක දැස විග්‍රහ කරන මට එදාත් like a stream of light කියලා අදි ආලෝකය ඒ වගේ උපමා උපමේය වලින් හැම වෙලාවෙම පටලවා ගන්න. ප්‍රමාවසා උපමේය පටලවා ගන්නවා. ඒකෙන් කරන්නේ මේ ප්‍රොජෙක්ෂන් එක දිගේ යන්න කියලා මිසක් උපමා උපමේය වල ගන්න බෑ. උපමා උපමේය හැම දෙයක්ම ලෞකිකයි. උපමා කියන්නේ එහෙමයි කියන්නේ. ඒක කියන්නේ පිටක් එකක් එහෙම නැත්නම් රූපකයක් මාර්ගයෙන් නිදර්ශනයක් මාර්ගයෙන් අපි කියනවා. නමුත් නිවන කවදාකවත් රූපකයකින්වත් මේ නිදර්ශනයක් පෙන්නන්න බෑ. පෙන්නන දෙයක් නිවන වෙන්න බෑ. ප්‍රඥාඥානය කියන්නේ මොකක්ද සාපේක්ෂතාවු බෑ. නිවන කියන්නේ নিরপেক্ষ භාවයක්. ඒකට කියනවා මේ අපේක්ෂිත නැහැ. කිසිදයක් සාපේක්ෂ නැහැ. අත් හොඳ වචනයක් මුත්‍රාජනස පාවිච්චි කරනවා මේ කේවලයි කියලා. කේවල තත්ත්වයක් තියෙනවා. ඇබ්සොලියුට් එක. කේවල අනෙක් සියලුම දේවල් සංසන්දනාත්මකයි. සිංහලට දැන් අපිට අපිට දැන් ඉන්ඩස්ට්‍රීස් එක දුන්නට ප්‍රශ්නලා තියෙනවා කරුණාව දෙනවා කියලා. ඕකත් නියමයි. ඒක සංසන්දනයට ගන්න ඕනේ. නැතුව කරන්න බෑ. ඒ සංඥා පැත්තෙන් අපිට ඇනස්තීසියක් වෙන්න පුළුවන්. ඕකම තමයි නිවනයි කියන්නේ. ඒකමයි කියන්න බෑ. ඒකමයි කියන්න බෑ. නමුත් අපිට සංසන්දනය කරලා පෙන්වන්න වෙනවා. ඒක තමයි ගන්න ආන්නේ. සීනතු ඉඳලා යාවි කියලා. සීනතු ප්‍රයත්නත් නියම. වේදනාවක් වින්දනයක් වගේ සුඛයක් ඒක වංශ ප්‍රතිපියොත් ඒක දකින්නේ දැනෙන්නේ දැන් කියලා කියනවා නිරුද්ධාවමයි නිරෝගී සෝ ඒ කියන්නේ අවේදිත සුඛයක් නිරෝගී නෙමෙයි අවේදිත අවෝයි ආ ඒ කියන්නේ ධනදේශන කුෂ්ණාවෙන් උපාදාන කරගන්නේ නිදීම කුෂ්ණාවක් පිළිගන්නත් මොකද කියන්නේ උපාදාන වෙන්නේ නැති දෙයක් ඒකත් නැත්නම් ඒකත් නැත්නම් සංඥාන්තර ධර්ම කියලා බලන්නේ. හරි නේ. ආදී ධර්ම කීකිර කියන් පස්සට සංසන්දනය කරන්න අයිතිවාසිකම ලැබෙනවා. අපි දැන් ඉන්නේ ප්‍රශ්න කොටක ඒ ප්‍රශ්න කොටෙන් ආයෙ උස්සන්න ඕන. නැහැ මට ඔළුව මට්ටමේ නැහැ වතුර මට්ටමේ විශ්වාට පස්සේ අපිට පේනවා ගොඩේ මේ ක්‍රමසාවිදි වතුර යට ඉන්නකම් පේන්නේ. අපි කියන තද්ද දෙවෙන ගතිය. නහය ඔළුවේ වතුර මැට්ටේ උස්සන එක තමයි ධම්මටිච්ච කියන්නේ. ඒකට යාට තේරෙනවා බුද්ධ ආගමක වෙනස්ලා ඉන්නවා. ඒකේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ මේ කාමයට ෆයිට් කරන වෙලාවේ ඒක එන්නේ නැහැ. ඒකට අපේ අවධානය යන්නේ නැහැ. කාමයේ ඔළුව පොඩ්ඩක් උස්සන්නේ. එතකොට ධම්මටිච්චය නැත්නම් පච්චේ පරිග්‍රහව නැත්නම් යථාභූත ඥාන දර්ශනය කියන එක නිවන නෙවෙයි. නව නිවනට සාධනීය ඇතුලේ ශක්තිය ඇති වෙන මේ විශ්වාසයක් පහළ වෙනවා. මම කරන දේ නිසක වෙනවා. මම ආනාපාන කුසියාම යන්නේ අතර ගන්න බෑ උත්තරවල. ඉතින් මේක මුලක් ධම්ම විදියේ අතර යන්න හදනවා කියන්නේ ආයේ මම යනවනේ. ආයේ උත්සාහයෙන්නේ. નિરાයාසයෙන් යනවා කියලාක් තියෙනවා. નિરાයාසයෙන් යෑම ඒකට අපි කටවන්න දෙන මම ඉන්න තාක්කල් යන්නත් බෑ කියත් ඔය මා බුදුහාමුදුරුවෝ කියන එක නෙමෙයි. ඒකට යයි පොඩ්ඩක් ඉවසපන්. මේ allele තැම්බෙනවා රැහුම් අරින්න එපා. බොහොම තැම්බෙන්න අරපන්. ඒකට සෑහෙන ඉවසීමක් ඕන. ඒ කියන්නේ දැන් පරිතය කියන එකෙන් දැන් අපි ධර්ම ඥානය පහල වෙනවා කියන එකේදී මේ ප්‍රශ්නේ සිද්ධලා මේ ඉතින් පාලනය කරන්නේ කියන්නේ ඒක මේ ඒක නුනෙච්ච ධෛර්යයේ නීතියක් කියන සීමාවෙදිද මොකක්ද කරන්නේ දැන් නමුත් එතනින් සහිත ගලපේනකේ එතනදී මොහු යම් නීතියකට දිනා ගන්නවා නම් මේ අර ධම්ම ඥානයේදී මොහු විපස්සනා ඥානයේ හරහා නිවැරදිදී ඔහු එතකොට මොකද පාලනය කළ හැකි දෙයක් නෑ ඔහුට ලැබෙන දේ ඔහු සතුටින් බාරගෙන මේ යුක්ති විනීම පෙරදීන් කියන එක උද දෙයක් නේද ඒ පස්සේ බලන්නේ බහුවය කියලා බහුවය කියලා කියන්නේ කේපබල් පොටෙන්ෂල් එකක් තියෙනවා ගන්න. මලඟ පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි ඒක තටමලා ගන්න බෑ. දැන් මෙතෙන් ආවේ තහම් වෙන්නේ. සම්මතියට ආවේ තහඹේ. ඉතින් අහඹේ කියන්නේ නිකම්ම නිකන්නේ බුදුහාම කියපු දේ කරලා කරලා කරලා පොට්ටේට ගහලා ගහලා ගහලා ලෑල්ලට ගහලා ගහලා වෙලාවක පිය වදිනවා. මේ හැදේ වදි කියලා දන්නේ ගහගෙන ගහන යනකොට වෙලාවක වදිනවා. ඒතකොට දෙනවා දැන් ලෑල්ලට ගහන්න පුළුවන්. ගහන්න ගහන්න ගහන්න නිවැරදිව ගහන්න පුළුවන් ශක්තිය එනවා. ධම්මටිචිය කියලා කියන්නේ භව්‍ය භාවයේ තියෙනවා. මම පින් කරලා තියෙනවා. හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හැබැයි මට බුද්ධියක් නැහැ. අත්ත නෑර වෙහෙස නොබල දික්කටම මේකමයි කළ යුත්තේ කියන අදහස එනවා. ඒක විඥාන දේශ ඒකාකාරයෙන් ඉන්නවා කියන එක. හා පිළිවෙල. කල්දාක සමානයි. ඒකෙන් අනුදෙනාට අනුදෙනාට යන්න බෑ. එයාට යන්න බෑ ඉතින්. එයා කියන්නේ ගුරුවරයා කියපු නිසා අම්මා කියපු නිසා කිව්වට මිනිහක ඇතුලින් නෑ යන්න. ඇතුලින් ගම්ම එනකම්ම මේ වින විනේපොත් නැහැ විමුක්ති නැහැ. සම්මතිති කියන්නේ නිවන් ලැබලා නැහැ. යාන් තියෙනවා මම කියන්නේ සෑහෙන භව්‍ය භාගයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බුදුරේ බුදුමා දන්නා කියන එකේ දාලා කියන්නේ ඔහු පෙරකින් සහිතයි බුදු කෙනෙක් නිසා මේක ගමනට ආයුධයක් හැටියට භාරත ශක්තියක් කියන එක වගේ දාලා තමයි තමන්ට ඒක වැටෙන්නේ. තමන්ට තමන්ගේ తত্ত্বය මම මේ කරන වැඩේ මේ සූදු කෙලින්ලක් නෙවෙයි මේක බුද්ධහරිත්තරනාථලා කිය ගමනක් හිස්සට වැඩිය මට දැන් විශ්වාසයක් තියෙනවා කියලා තමන් කෙරේ භෞතික භාවයේ විශ්වසනීය භාවයේ ඉන්න පටන් ගන්නවා. ඒක ගුරුවරයෙකුට දෙන්න බෑ. අනේ දුන්නට හිතේද නැද්ද කියන්න බෑ. යාගේ පින තියෙන්න ඕන උත්සාහ කරන්න ඕන කරනකොට වෙලාවක හරි ගියාම ඒක පිටට මේ සැකේ දුරු වෙනවා. නිසක භාවයක් පහළ වෙනවා. ඊට පස්සේ ඉතින් යා ක්‍රමසා විදි වුණා පුළුවන් තරම් මේක සාක්ෂාත් කරගන්න. ඒක නිසයිද කියන එකද මේකේ සීමාව ලඟු කරන්න බැරි කියන අදහසට කියන භාවය කියන එක නැත්නම් වර්තමානයේ මේ පින් කියන එක ගන්න මේ පින නෙමෙයි ඔතෙන් ගන්නේ කුසල කියන වචනේ. කුසල කියන්නේ දක්ෂයක්. දක්ෂකම දැනීම මේ වගේදී මා මේ මොහොත දක්වා වරන්දාව කියන දේවල් ඊළඟ මොහොතට බලපෑමක් ඇති ඒකත් ඒ අතීත වශයෙන් මේ මොහොතේ කුසල් ඒ දක්ෂකම් ජාති දෙකක් තියෙනවා නිපක ප්‍රඥා සහජ ප්‍රඥා කියලා. නිපක ප්‍රඥා කියන්නේ ක්‍රීමෙන්ම ලැබෙන ස්කිල් එකක් කියලා. අනිත් එක ගෙනාව පොටෙන්ෂල් එක කියලා. ඒ දෙකක් තියෙනවා. මනුෂ්‍යයෙකුට කියනවා ගෙනාව සහජයෙන් ආවෝ පින තියෙනවා. දක්ෂකම කුසලතා. ඒ වගේම කරපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද කියලා එකක් තියෙනවා. මේ දෙවල මේ ජීවිතයේදී අපි ශිල්පෙන් වෙනකට පුරුදු කරපේ දෙකම. මේ දෙක මේ ජීවිතේ කරලා බලන එක තමයි ඉතින් කල්යාණ මිත්‍යාගෙන් ආශ්‍රයෙන් ලැබෙන්නේ. වරද්දගෙන ඉන්න එක තමයි ඉතින් මේ පුතේ කරන්නේ. ඊළඟ කෝසලකුත් තියෙනවා. දෙකම තියෙනවා. අතින්දි තේරෙනවා මට දැන් ශිල්පේ තියෙනවා. ගිනාව පිනක් තියෙනවා. දැන් ඉතින් මට තියෙන්නේ මේකට ක්‍රමසහගත දුවන එකයි කියලා. එයා ඊට පස්සේ පරමාර්ථය පැහැදිලි වෙනවා. මේ දේවල් කන්න බොන්න ඕනේ තමයි. මේක තමයි මම මේ බහුලීගත කරන්න ඕනේ කියලා ඉතින් ඊට පස්සේ පරමාදාස හොය හොය යන යන කෙලිපාර කපාන යන. මොනවා විලාපෝදේ කියලා කියන්නේ ඒක ඉස්සර ජීවිතවල සිදු කරනවා නේද? ඔව් උපේෂ කටුඤ්ඤතා කියන්නේ පෙරකල පින් ඇති බව. ඒක දී ඇති සාධකයක් ඒක හදන්න බෑ. ඒක හදන්න බෑ. ඒ ඒක කාටවත් වෙනස් කරන්නේ. ඒ දිනාපිට දිනු කරගන්නවා කියන එක තමයි අපි මේ උත්සාහ කරන්නේ. හැබැයි අරක තියෙන කෙනාට විතරයි මේක ගෝචර වෙන්නේ. කිනක් නෙවෙයි. නැත්තම් මේක මේ වගේ තැනට ඉඳලා හිතෙන්නේ නැහැ. මේකේ දීදාකාර දේවල් වලට පටලැවෙනවා. ඒ කරනවා මේක දීදාගෙන කාල වශයෙන් ඉන්නොත් ඒ ඔහුගේ ඉඳලාම කියන අදහස ගන්න තියෙන යමෙක් ප්‍රබෝධුල මේ කියන සීමාව වෙලා ආනාපාන විදර්ශනාට වඩා වඩා සතියේ ඒ දිහා බැලීම දිනකේදී අර මෙහෙවීම සහ ඔහුට ලැබෙනා වූ බාහිර පරිසරය කියන එක ඔහු උත්සාහයෙන් ඔහු කළා සහ කියන සීමාවට එහා ගිහිල්ලා ඒ ඔහුට උපවෙච්ච උරුමය ඔහු විදින් දැරියු ඔහුගේ ඉඩනම ඉරණමට වැඩි උරුම කියලා. නැත්නම් ඔහුට කළ යුතු දේ ඔහු කරාද කියනවා. නෑ ඉරණම නෙවෙයි උරුම කියලා කියන්නේ. දැන් දන්න මාත් කළ යුතු වටිනාම දේ මේකයි. හැබැයි කළ යුත්තක් අවශ්‍යයි. උරුමෙත් ළඟා කරගන්නවා. මට උරුමයක් තියෙනවා. පොටෙන්ෂල් එක තියෙන බව තේරුම් ගන්නවා. දැන් බොසන්නාද ළඟ නියත විවරණ ලැබුණා වගේ දැනගන්නවා. මට මේ ජීවිතේ අහක දාන්න වෙන්න මේ කරන දේ අනිවාර්යයෙන්ම පොරොදෙන. එතකන් අපි දැක විශ්තු කරන්නේ. මේ සපලයි. නැත්නම් ඊට පස්සේ නෑ. කාටවත් පෙන්නන්නට ලාභ සත්කාර ලබන්න ලකුණු ලබන්න යන එක උඹ තේනවා මේක මාළිකට මල් ලැබුණා නගේ දෙන්නම් දිගටම දතරද වෙලාවේ මේක සාක්ෂමයේ බහුලීගත කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ වෙනස හරි ඉක්මනට මිනිස්සු කරනවා. ඉක්මනට ලේසි. කියනකොට ගන්නවා මේක ප්‍රොජෙනේට පින්සෙන් මේ මනුස්සයා කියන්නේ මට තරහද කියන එක අහුවෙන්න පටන් ගන්නවා. හරි ලේසියි මනුස්සයා මේ මෙලෙක් අතිපාර කරනවා. අමාරුවක් අපේ තියෙන සම්මාන විශ්වාසයෙන් ඉන්නවා ඒ අපේ කම්මි ඉන්නේ නැති මොන පරිවර්තන ගන්න ඒක සීලන්තේ කරද්දී අපේ ඒක සම්මාන ඒ දෙලාවේ කීය පවත්තන එක තමයි අපේ අභියෝගය. ඒ ඒ සෙල්ලම් ටික වෙනවා රසායනික ධර්මයක් වැඩ කරනවා. හැඟුම්බර ගතියක් වැඩ කරනවා. ඒ හැඟුම්බර ගතිය වෙලා ඉහව හැනවනේ. ඊට පස්සේ ඊට පස්සේ බලන්න තියෙන්නේ ඒ වෙලාවේ සාමාන්‍ය ප්‍රකෘති සිහි පවත් ගන්න පුළුවන්. එතකොට හරහා ගියාට පස්සේ Tamanta වෙනකට වැඩිය මේ පාලන ශක්තිය හික්මීමේ ශක්තිය සංවර ගතියක් එන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා නම් ඒක පළවෙනි දෙවෙනි සිල්ලිලාරේ එනකොට ඔය වහගෙන යනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද දෙන්නේ දෙන්නේ දෙන්නේ ඒ තුල සත්‍ය පාලනය කරනවා. අරක පුංචි කරගන්න. ඒ ආශ්චර්යවත් දේවල් කුංචි කරගෙන සතියෙම මුල් කරගෙන යනවා. බංගයක් විතර අරගෙන කියනවා මේ